ඉතින් මේ සම්බන්ධ වෙන බොහෝ දෙනෙක් මේ වෙනකොටත් දන්න පරිදි අපි ආජීවක ශ්‍රාවක කියන සූත්‍රයක් ඉස්සරහින් තියාගෙනයි මේ සූත්‍ර මාලාව දේශනා මාලාව පවත්වාගෙන යන්නේ ඒක අංගුත්තර නිකායේ තික්ක නිපාතේ ආනන්ද වර්ගයේ සංග්‍රහ වෙලා තියෙන දෙවෙනි සූත්‍රය. මේ සූත්‍රයේදී ප්‍රධාන වශයෙන් කලිමුත් මතක් කළ වරිදි ධර්මයක තියෙන ස්වක්ඛාත ගුණය නැත්නම් ස්වක්ඛාත ගුණය පවතින કોઈ ධර්මයේද කියලා දැනගන්න. එනවා සුපටිපන්න ගුණය ගැන හෝ සුපටිපන්න કોઈ සුපටිපන්න කෙනෙක් මනාකොට පිළිපන් කෙනෙක් કોઈ ධර්ම විනේද ඉන්නේ කියලා දැනගන්න. ඊළඟ සුපටිපන් කෙනෙක් ඒ කටයුතු නිම කරලා සුගත මනාලස කෙලපැමිණ මුදුන්පතපත් වෙන්නේ කොයි ශාසනයකද එහෙම කෙනා කොහොමද කියන මේ ස්වක්ඛාත සුපටිපන්න සුගත කියන මේ ಗುಣ තුනයි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ. ඉතින් ඒකෙදී ඒ ආනන්ද ස්වාමීන් වහන්සේගේ තියෙන ඒ උපාය කෞශල්‍ය නිසා උන්වහන්සේ කවදාකවත් මේ අපේ ශාසනයයි සරුවඥ ශාසනයේ බමනයි ස්වකහාත ධර්මයක් තියෙන්නේ සාරවත්්‍ය ශාසනයේ පමණය මේ සුප්පටිපන්න ඇත්තෝ ඉන්නේ මේ ශාසනයේ විතර පමණය කියලා පැමිණෙන්න පුළුවන් කියලා එක එම වුවා දැක්වීමක් තමා වුවා දැක්වීමක් අනුන් පහත් කොට සැලකීමක් නොකර ධර්මයෙන් මූල ධර්මයෙන් උත්තර දීලා මේ තුන සඳහා මනුන් කිරුම් කරගන්න තීරුම් බේරුම් කරගන්න ප්‍රධාන කෙලෙස් මුලම තමයි ඉස්මතු කරලා පෙන්නන. යම් ධර්ම විනයක් සුවක්කාත වෙනවනම් ඒ සුවක්කාත බණාකොට දේශනා කරලඳ මුලමැද මුල යහපත් මැද යහපත් අග යහපත් ධර්මය මේ රාගයාගේ ප්‍රහාණය මිස දෝෂයාගේ ප්‍රහාණය මිස මෝහයාගේ ප්‍රහාණය මිස කතා කරනවා. ඒක සුපටිපන්න කිනා මේ රාගයේ ප්‍රහාණය පිණිස මනාකොට එළඹ සිටිනවා පිළිපන්නේ වී කෙනෙක් වෙනවා. දෝෂාගේ ප්‍රහාණ මිස මෝහාගේ ප්‍රහාණ පිළිස එළඹ සිටින කෙනෙක් වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක්ගේ රාගයාගේ දෝෂයාගේ මෝහයාගේ අශේෂ විරාගයක් ඉතිරි නොකොට ගෙවා දැමීමක් කරුවා නම් එයා කියලා පැමිණි කෙනෙක් වෙනවා. ඉතින් මේ විදිහේ කතා සාරයක් සහිත මේ සූත්‍රය අපි විශේෂයෙන්ම මේ දවස් ටිකේ ගත කරන්නේ මේ සුප්පටිපන්න ගුණය. මනාකොට සුපිලිපන් සුන්දර ලෙස වැඩියට බැසගත්ත කෙනා කවුද කියන එකටයි. ඉතින් ඒ රාග, ద్వේෂ, මෝහ තම තමන්ගේ ප්‍රහාණය වීම තමයි මේකෙදි තියෙන්නේ. ඉතින් ඒක බොහෝ දෙනෙකුට ඒ වචනේම වැටෙන්නේ නැති නිසා අපි මේ සාධක සූත්‍රයක් වශයෙන් උපාදාන පරිවර්ත සූත්‍රයේ ඒ රාග, දෝත, මෝහ ප්‍රහාණය මේ පංචස්කන්ධයට සාපේක්ෂව රූපස්කන්ධය අනුව කොහොමද රාග දෝෂ මෝහ ප්‍රහාණය වේදනා ස්කන්ධය අනුව වේදනා විඳීම අනුව කොහොමද සංඥා නම් හඳුනා ගැනීම අනුව කොහොමද මේක සිද්ධ වෙන්නේ සකස් කිරීම අර ඇඳීම් ගෙත්තම් පන්නම් ආදී වැඩවලින් චේතනා වාසයෙන් මේ රාග ද්වේෂ මෝහය කොහොම සිදු වෙන්නේ එහෙම නැත්නම් මේ විඥානේ නම් හිත පැත්තෙන් බලනකොට කොහොමද මේක වෙන්නේ කියන එක අපි ඉස්සරහින් තියාගන්න ඒ අනුව අපි පසුගිය දවස්වල රූපයට නැත්නම් කයට සම්බන්ධ කායන පස්සට සම්බන්ධයෙන් මේ රාග ద్వේෂ මෝහය ප්‍රහාණය වේදනාව සම්බන්ධයෙන් සංඥාව සම්බන්ධයෙන් හැකිපමණින් ඉදිරිපත් කරගත්තා අවසාන දේශනාදී 15 වෙනි දේශනාවේදී සංස්කාර කියන පදය ඉදිරියට කරගත්තා. හතරවෙනි මේ ස්කන්ධය ඉතින් ඒකෙදී අපි මේ සංස්කාර කියන පදය විවිධ මූණක් සහිත විවිධ අර්ථ ඡායාවන් සහිත පදයක් බව තේරුම් අරගෙන එක එක අර්ථ ඡායාවන් හැකිපමණින් අපි මූල ධර්මානුකූල විස්තර කරලා මේ සංස්කාර කියන පදයට යම් දල අර්ථයක් අර්ථකථනයක් දීමට උත්සාහ කළා ඒ අනුව සංස්කාර කියලා කියන්නේ ස්කන්ධ වශයෙන් කියනවනම් කය වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංස්කාර ස්කන්ධ විඤ්ඤාණ ස්කන්ධ කියනකොට එක ස්කන්ධයක් එක ගොඩක් එක කන්දක් මේ සංස්කාර අපේ ජීවිතේ පැවැත්වීමට නැත්නම් සංසාරේ පැවැත්වීමට අපිට පින්පව් රැස් කිරීමට දිගටම දැන හෝ නොදැන ගොඩ ගැසීම එකතු කිරීම කරනවා අනික් පැත්තෙන් අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන විදිහට ඒ සංස්කාරය හිතෙන් උපන් චෛසික ධර්ම ධර්මයක් හෝ ධර්ම බවට පත් වෙලා අවිද්‍යාව නම් වූ අන්ධකාරය හරහා හිතට දෙන ආහාර හිතට දෙන මූලික தත්ත්වයන් සියල්ලම පෙරලා දෙන පෙරහංකඩක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා පැමිණෙනදී කවදාකවත් ඇති හැටියෙන් හිතර පෙන්වන්න නොදීමේදී ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ සංස්කාර. ඒක හැම දෙයක්ම සකස් කරනවා. හැම දෙෙම මේ විඥාණයට යන්න කලින් ඔක්කොම වෙස් ගන්නවා. අංග සංස්කරණය කරනවා. කරලා විඥාණය දකින්නේ සකස් කරන තොරතුරු ටික පමණයි. ඒ නිසා විඥාණය ගන්න කිසිම තීන්දුවක් කවදාහකවත් සාධාරණත් නැහැ, සෞඛ්‍ය සම්පන්නත් නැහැ, ප්‍රකෘතිත් නැහැ. ඒ මොකද සංස්කාර වලින් පෙරිලා මිස කිසිම තොරතුරක් විඥානය කරා යන්නේ නැහැ. ඒක නිසා සංස්කාර හැම වෙලාවෙදීම අවිද්‍යාව හරහා විඥාණයට අතරමැදික් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සකස් කිරීමකින් තොරව අසංස්කාරිකව සිදුවෙන ලෝකේ යම් යම් ඉර නගිනවා ඉර බහිනවා කඳු හෙල් පවතිනවා ගංගාවල් ගලනවා ආදි වශයෙන් දේවල් වල කවම කවදාකවත් දුකක් ඇති වෙන්නේ. ඒවා කිසිසේත්ම ඒව වශයෙන් දුකක් නෑ. මේවා අපි තමන් කියාගෙන මගේ කියාගෙන සංස්කාර කරගත්තොත් තමයි ඒ වගේ දුක විපරිණාම පසු වෙච්ච දුක කියා ගන්නා කෙනා පෙළන්නේ. පිළීම් සියල්ලම මේ ඉබේ සිදුවෙන ක්‍රියාවලිය මම කියාගන්න ගිහිල්ලා. නැත්නම් මගේ කියාගන්න ගිහිල්ලයි දුක් ඉන්නේ. ඒක නිසා සරුවචනසේක කාව්‍යමය ස්වරූපයෙන් සඳහන් කරන සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා කියලා අපි යමක් මේ ලස්සනට සිද්ධ වෙන දේවල් ස්වභාවයෙන් සිද්ධ වෙන දේවල් සකස් කරන්න ගිහිල්ලා වෙනස් කරන්න ගිහිල්ලා සංස්කරණය කරන්න ගිහිල්ලා ඒ Taman සංස්කරණය කරවට පස්සේ ඒ වගේ විපරිණාමය අපිට බරක් වෙනවා. ඒක දුකක් වෙනවා. ඒක පෙළන දෙයක් වෙනවා. ඒක තවන දෙයක් වෙනවා. නමුත් ඒ ස්වභාවයෙන් අnderලා ඒක මම කියා ගන්න තෝ මගේ කියා ගන්න තුනොත් විපරිණාමෙ නැතු වෙනවනේ විපරිණාමෙ තියෙනවා නමුත් ඒක මට බරක් නෑ ඒක මට අදාළ නෑ ඒක මට කෙලස් වෙන්නේ නෑ අපි කිනකට සංස්කාර වෙන්නේ නෑ කියලා නිසා සිළු සංඛ සබ්බේ සංඛාරා දුක්ඛ. මේ ගලන සාමාන්‍ය යන දේවල් මොනම ක්‍රමයකට හැඩවැඩ කරන ගත්තොත් ඒ හැඩවැඩ කරව භාගයේ යම් වෙනසක් සිද්ධ වුණොත් ඒක අනිවාර්යයෙන් මේ හැඩවැඩ කරපෙන්නට ඉච්ඡා බංගත්වයක් ඇති කරනවා. දුකක් ඇති කරන විපරිණාමයක් නිසා. ඒ නිසා ලෝකයේ ස්වභාවයෙන් ඇති වෙන විපරිණාම තමයි ගංගාවල් ගලනවා. ඉර නගිනවා බහිනවා හඳ නගිනවා බහිනවා ඒක ඒ තාලෙන් තිබ්බට ඒ විපරිණාමයන් කාටවත් දුක් පීඩා පිණිස කරන දේවල් නෙවෙයි. ඒ ලෝකේ න්‍යාය ධර්ම. නමුත් යම් කිසි කෙනෙක් මමයි ඉර නග්ගන්නේ මමයි ඉර බස්සන්නේ කියන ගත්තොත් මමයි මේ හඳ නගින්න සකස් කරන්නේ බහින්න සකස් කරන්නේ කිව්වොත් ඉතින් ඒක නා වග වෙන්න වෙනවා. න්‍යාය ධර්මයේ තේරුම් ගන්න නැතුව ඒව මම ආවේ කියන්න යන. ඉතින් ඕකම තමයි මේ ජීවිතයේ ආස්වාස ප්‍රසවාස පාසා වේදනාව පාසා ඇති වෙන හඳුනා ගැනීමක් පාසා ඔය සකස් කිරීම රාශියක් යනවා. මේ සකස් කිරීම කොයි එකට අත දානද ඒ තරම් දුකයි. අත දාපු ප්‍රමාණයට අත දාන දේ විපරිණාමයේ Tamanට වග කියන්න වෙනවා. Tamanට ඉච්ඡා බංගත්වයක් ඇති කරනවා. නමුත් පැත්තකට ළමයිගේ විපරිණාමය දිහා බලනකොට ඉතින් ඒකේ දුකක් එන්නේ. ඒත් විපරිණාමයේ විපරිණාමයමයි. නමුත් ඒක න්‍යාය ධර්මයක් හේතුඵල ධර්මයක්. මේක මගේ ඇඟේ දාගන්න දෙයක් නැහැ. මෙයා කියන අයියෝඩොක් වේදාගෙන කනවා කනවා කියන දෙයක් නැහැ කියලා මෙතෙක් කල් ඒ සංස්කාර කරගත්ත හැටි දැන් සංස්කාර නොකිරීම නිසා ඒ කරදරයක් නොවන හැටි එහෙම නැත්නම් අවිද්‍යාවගේ අනුග්‍රහය නැති වෙනකොටම නැත්නම් විද්‍යාව පහළ වෙනකොටම ඒ විපරිණාමයේ Taman කරදරයක් කරගන්නේ. මේක දකිනවා මේක කරදරයක් වෙන්න තියෙන දේ මම අල්ලපු නැති නිසා මගේ කියාගත්ත නැති නිසා මගේ ආත්මය කරගත්තේ නැති නිසා ඒ විපරිණාමේ වුණා මම මගේ කියාගත්ත නම් වෙන්න තියෙන දුක Taman කරා නොපැමිණෙන බව ඒ අවිද්‍යාව දුර වෙනකොට ඇති වෙන විද්‍යාව හරහා ඒ පුද්ගලට අවබෝධ වෙනකොට අර එකම සිද්ධිය සංස්කාර කරගත්තේ නැති කෙනයි සංස්කාර කරගත්ත කෙනා. සම්මා දිට්ඨියෙන් බලන කෙනා මිච්ඡා දිට්ඨියෙන් බලන කෙනායි. අයෝනිසමනස්කාරයෙන් බලන එක නයි යෝනිසමනස්කාරයෙන් බලන එක නයි අතර පුදුමාකාර වෙනසක් තියෙනවා. නමුත් තාමත් විසංස්කරණය කරන අයෝනිසමනස්කාරයෙන් බලන මිත්‍යා දෘෂ්ටිකේ එක්කනට මේ වගේ ලේසි ගැලවීමක් තියෙන බවට කපට කල්පනා වෙන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම ඒ යෝනිසෝ අයෝනිසමනස්කාරය තියෙන අවිද්‍යාව තියෙන එහෙම නැත්නම් මිච්ඡා දිට්ඨිය ඇති එක්කනා තව කෙනෙක් ඒ සම්මාදිට්ඨිය නිසා යෝනිසමස්කාර නිසා අවිද්‍යාව නැති නිසා මේ දෙයින් ගැලවිලා සතුටුලා හිටියට ඒක අල්ලාගෙන කනගාටු වෙන එක නට සතුටින් ඉන්නකොට ඊර්ෂ්‍යා කරලා දෙකුත් නෑ ඊර්ෂ්‍යා කරන්නෙත් නෑ මේ ලෝකෙ වෙන්නෙත් නෑ ඒක. ඒ සම්පූර්ණ ලෝක දෙකක්. එකම සිද්ධිය දිහා යෝනිසමංස්කාරය බාන්න එක නා අනිසමංස්කාරය බාන්න එක නා අතර එකම සිද්ධිය දිහා සම්පූර්ණ ලෝක දෙකකට වෙන් කරනවා. ඒ වාගේම සම්මාදිට්ඨියෙන් සහ මිච්ඡා දිට්ඨියෙන් බලන කෙනා අතර දෙන්න අතර පුදුමාකාර ලෝක දෙකක් වෙනවා. විද්‍යාම බාන කරන අවිද්‍යාම බාන කරන අතර සම්පූර්ණ ලෝක දෙකක් ඒ නිසා මේ අනිත්‍යග්‍රහණ වගේ මේ සංස්කාරයෙන් ගැලවිලා නිදහස් වෙච්ච එක්කනාට සංස්කාර වල අල්ලගත් එක්කනාගේ ඊර්ෂ්‍යාවට ලක් වෙන්නේ. මේක නිතරංග ජාය. කෙනෙක් පරද්දවල තරංගයක් කියලා විරුද්ධ පක්ෂයක් යටපත් කරලා ලබන ජයක් නෙමෙයි. මේක නිතරම ජයක් නිසා නොමිලිය ලැබෙන ජයක් ඉන්සා ਸਰවචනංශී ලද්ධා මුධානි පුතිම් බුඤ්ජමානා කිය මේ නොමිලිය ලැබිච්ච විමුක්තිය විඳිනාසුලු ඒ ආර්යයන් වහන්සේලා දිහා සුපටිපන්න ආය දිහා බුදුහාමුදුරු නිකන් ආඩම්බර ලීලාවෙන් අන්ධහැර පාමින් උදම්මන. ඒ නිසා මේක සංස්කාර කරගන්න නැද්ද කියන එකයි. මේට අමතරව තවත් අර්ථ ඡායාවක් තියෙනවා මේ කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර වශයෙන් සංස්කාර ගෙවන් කිරීමේ දවසකට අපිපත් උනොත් මේ සබ්බේ සංඛාරා දුක්ඛානං සබ්බේ සංඛාරා අනිච්චානං ඒක දැනගෙන පරිේශන ආශාවකට මට්ටමට ඔයම නැත්නම් කරවැලීමේ ආශාර කුසල ඡන්දයක් පහළලා කෙනෙක් සංස්කාරයෙන් සමුගන්න පටන් ගත්තොත් සංස්කාරයෙන් ගෙවන් කිරීම වැඩ පිට පටන් අරගත්තොත් ඒතෙන්දී අවශ්‍ය වෙනවා මේ සංස්කාර එක තට්ටුවක් තියෙන කන් නෙමෙයි තට්ටු කීපයක් තියෙනවා. ඒ තට්ටු වල ගෙවන් කිරීමේ ඒ කායන සියල්ලන්ටම සමාන විශ්වගත වෙච්ච තත්ත්වයක් තියෙනවා. අන්නේ தත්ත්වය එකින් එක එකින් එක ලුණු ගෙඩික පොතු ගලවනා වගේ ගොරෝසු ගොරෝසු පොත්ත ගලවන ගලවන යන්න යන්න අතුල සියුම් දෙයට අනේක යන වැඩපිළිවෙල ਸਰවඥාංශෝ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංඛාර වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒකෙදී එක විදියකට ගෙවම් කරන ක්‍රමයක් යම් ආකාරයකට ඒක නැවත පහළ වෙන ක්‍රමයක්. සලකලා බලනකොට ඒක පුද්ගල බෙහෙදෙන් තොරයි, ස්ත්‍රී පුරුෂ භාවයෙන් තොරයි. ගෙවෙන්නෙත් එක ක්‍රමයකට නැවත පහළ වෙන්නෙත් ඒ ක්‍රමයට. මොකද ඒක පුද්ගල අභිරුචිය අනුව නෙවෙයි සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මාන. නිසා ගෙවම් කරනකොට කාය සංකාර වචී සංකාර මනෝ සංකාර ක්‍රමීට නැතිලා යනවා ඇත්තටම බලනවා නම් වචී සංස්කාරයන්ගේ සංසිඳීමකට පස්සේ තමයි කාය සංස්කාර සංසිඳෙන්නේ ඊට පස්සේ චිත්ත සංස්කාර නැත්නම් මනෝ සංස්කාර සංසිඳනවා ඒ චිත්ත මනෝ සංකාර චිත්ත සංකාර කියන දෙකම සමානව යෙදෙන පද දෙකක් මේ දෙක සංසිඳුණාට පස්සේ ඒක වශී කරගත්ත ඒක පවත්න්න පුළුවන් තත්ත්වයට අපි කියනවා සංඥා වේදිත නිරෝධය කිය. සංඥා විරෝධ නිවේදිත නිරෝධයෙන් නැගිට කෙනා ඉස්සල්ලාම ඇති කරන්නේ මනෝ සංස්කාර ඊට පස්සේ කාය සංස්කාර ඊට පස්සේ වචී සංස්කාර පහළ වෙනවා. ඉතින් ගෙවම් කරන ක්‍රමයකුත් තියෙනවා නැවතෙව්වා පහළ වෙන ක්‍රමයකුත් තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් යේකේච බික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා ඒවං සංඛාරේ අභිඥාය සංඛාර සමුදයං අභිඥාය සංඛාර නිරෝධං අභිඥාය සංඛාර නිරෝධගාමිනී පටිපදින් පටිපදං අභිඥාය සංඛාරස නිරෝධාය උපසමාය පටිපන්නා තේසු පටිපන්නා කියලා සරුවත්ංශය සඳහන් කරන යම් කිසි කෙනෙක් මේ සංස්කාර කියලා කියන්නේ මේකයි අපි මේ දේශනා මාලාවේදී අපි වචනාර්ථ හතරක් කරගත්ත අඩු ගානේ සූතමේ ඥාන මට්ටමේ. මේ දෙය අත්බේද ඇති. මේ විදිහට සංස්කාර අඳුර ගන්න. ඊට පස්සේ ප්‍රායෝගිකව භාවනාවේදී මේ වචී සංස්කාර සංසිඳීම, කාය සංස්කාර සංසිඳීම, චිත්ත සංස්කාර සංසිඳීම ගෙවම් කරන ක්‍රමයෙන් අවබෝධ කරගන්න. ඊට පස්සේ මේ අවබෝධ කරලා ඉඳලා කීකරු කරගත්තට පස්සේ ඒ පරයන්කේ නැත්නම් ඒ විවේකයේ අවසානයේදී ආයෙ හිමීට මේට ඔන්න මනෝ සංස්කාරය දිනු පටන් ගන්නවා. ඇති වෙනකොටම යෝගාචර ගන්නවා නැති මනෝ සංස්කාරයක් පොණ ඇති වෙනවා. ඊට පස්සේ ටිකක් දුරට යනකොට ඔන්න කාය සංස්කාර නැවත මතුවෙනවා. සංස්කාර මතුවලා ආයශරයක් වචී සංස්කාර බාටපත් වෙලා අර නැතිවීමේ ක්‍රමයේ හා සමාන ඇතිවීමේ ක්‍රමයක් එනවා දකින්නකොට මේක දහස්වර කරනකොට මෙන්න මෙහෙමයි සංස්කාරයෝ හටගන්නේ මෙහෙමයි සංස්කාරයෝ නැති වෙන්නේ මෙන්න මේ හටගන්නා ක්‍රමේ නැති වෙනා ක්‍රමේ කියලා බලනකොට මේක හරියටම කණ්ණාඩියක පේන ප්‍රතිබිම්බය වාගේ දෙක එකිනෙකට සමානයි නමුත් විරුද්ධාර්ථ පද ගන්න මේ ඇති වෙන හැටි මේ නැති වෙන හැටි කියලා බලලා මේක හොඳට පුරුදු කරාට පස්සේ සරුවචනාංශයේ ජීවන ප්‍රතිපදාවක් වශයෙන් එහෙම නැත්නම් සම්මා ආජීවයක් වශයෙන් මේ සංස්කාර ගෙවන් කිරීමේ ක්‍රමය සංකාර නිරෝධ ගාමිනී පටිපදාව ඒ පුද්ගලයාට කියනවා තමන්ගේ පාර කපා ගන්නයි කියලා දෙන්නලා දීලා මෙන්න සංකාර හට ගන්න හැටි මෙන්න ගෙවෙන හැටි කොයි එකද වැඩි සැප හට ගන්න තැනද ගෙවෙන තැනද කියලා බලලා යම් වෙලාවකට ඒ බුද්ධලට සංස්කාර පිළිබඳව වෙහෙරකටපත් වෙලා ඇති වෙලා සංසාරේ ජීවම් කරන මාර්ගයයි සැප කියලා බුදුන් කල්පනා කරන තාට ධර්මයේ ඉදිරිපත් කරන තාට වැටහුනොත් එයා තමන්ගේ පෙත ඒ සංස්කාර නිරෝධ ගාමිනී පටිපදාව සකස් කරගන්නවා ඒ සකස් කරන්නේ මේ ඇතිවීම නැතිවීම දෙක නැවත නැවත වෙන්නarලා ඒක දිහා බලා සිටින්න. ඉතින් මේලා මේ ආනාපාන සති සූත්‍රයේදී බොහොම ලස්සනට ඒ සංස්කාර ධර්මයන් එකම ආනාපාන කර්මස්ථානට සාපේක්ෂව ਸਰවඥාන්සේ 16 ආකාරයට පෙන්වනවා. මේ පෙන්වනකොට අපි ගිය දේශනාවේ අවසාන කොටසේදී මතක් කරා වගේ ආස්වාද ප්‍රසවාසයට සාපේක්ෂව ආස්වාද ප්‍රසවාසයට වාංගු කරලා රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, කයේ අනිකුත් පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා පොඩ්ඩක් ආනාපාන ඒකත් පොට්ටබ්බ සංචේතනාව තමයි ඒක තියෙන්නරලා නැත්නම් ඒක මාර්ගයෙන් අනිත්‍ය ප්‍රතිස්ථාපනය කරනවා. ප්‍රතිස්ථාපනය කිරීමට අපි මේ පරියංක භාවනා කියලා කියන්නේ. අත් එක වහගෙන රූප වලින් කරදර නැති කන ශබ්ද නැති තැනකට ගිහිල්ලා මේ ශබ්ද වලින් කරදර නැති ගඳේ විශේෂත්වයක් නැත්නම් කියලා ගඳේ ගනුදෙනු නැති දිවේ රස නැත්නම් කතා කිරීම වගේ දේවල් නැති කයත් එක තැනක තැම්පත් කළ චේතනාපූර්වක කය මෙහෙවීම නැති හිතට හිතිරිත් නැති චිත්තක්ෂණයක මේ කය නැති බවට ආනාපාන සතිය ඒකත් ස්පර්ශය හා සම්බන්ධ දෙයක් තමයි මේ ආස්වාස් ප්‍රසවාසයේ ඉස්සරහින් තියාගෙන මේ හය නොයනා විදියට ප්‍රයෝග කරා. මේ කරනකොට මේ ඇහැකන දිවනාසය කය මන කියන මේ ආස්වාස් ප්‍රසවාසය අනිකුත් කය කියන මේ දේවල් දුරුවන් කිරීම සඳහා මේ ආස්වාස ප්‍රසවාසය සම්බන්ධ සතියේට ගෞරව කිරීමක් කරනවා. ඒකට බැස ගැනීමක්, නිමක්න වීමක්, පිවිසීමක්, දිවැදීමක් කරනවා. ඊටාම සමීපව ආස්වාද ප්‍රසවාසය පරීක්ෂා කරනවා. නිරීක්ෂණය කරනවා. ආස්වාදෙන් ප්‍රසවාසය වෙනස් නැති බලනවා. ඒකලි වල මේ নানা විද ක්‍රම වලින් ආස්වාද ප්‍රසවාසී බොහෝ වේලාවක් හිතට සතියට අප්‍රමාදයට භාවනාවට මුනිච්ච කරලා මේ මූණට මූණ දීලා මේ ආස්වාස ප්‍රස්වාසයගේ විපරිණාමය දිහා බලන්නේ. එකම අරමුණක් දිහා බොහෝ වෙලා බලා සිටීමෙන් ඒ අරමුණ ක්‍රමානුකූලව ඒ සටහන් සහ ආකාර වෙනස් වෙන හැටි විපරිණාමය කියලා මේකට කියනවා. මෙන් බලාන ඉන්නකොට ඉන්නකොට ඒකත් න්‍යාය ක්‍රියාත්මක වෙනවා. මොකද්ද න්‍යාය? පටන් ගන්නකොට ආශ්‍රව ප්‍රසවාසය දීර්ඝව පටන් ගන්න කෙටි කරනවා කියන ਸਰවචනාසිකේ වචනේ වගේ ගොරෝසුවට තිබිලා එන්නේ එන්නේ එන්නේ සිව් වෙන පටන් ගන්නවා. ඒක අපේ ලොකු chance මතක් කරපු විදිහට ඕලාරික ආශාසස් ගැන ගොරෝසු එක ඊකට සුක්ඛම කියලා කියන්නේ සූක්ෂම ආශාසස්වාසි එතසේ සුක්ඛමතර අතං අති සූක්ෂම ආශාසස්වාසි කියනවා ඉතින් මේ ආශාස ප්‍රසවාස දෙක මේ සංඛාරස්කන්ධය හා කතා කරන වෙලාවේදී අනිකුත් සාධක සූත්‍ර මාර්ගයේ අපිට පිළිගන්න වෙනවා ආස්වාද ප්‍රසවාස දෙක තමයි කාය සංඛාර කියලා කියන්නේ. මේකෙන් කය නියෝජනය වෙනවා. කයේ ජීවත් වෙන කයක නැතුවම බැරි අත්‍යන්තයෙන් පවතින තමයි හුස්ම. ඒ නිසා හුස්මට අපේ ශාසනයේ කාය සංකාරෝ කියලා සඳහන්. දැන් මේ අපි එක කොටසක් සංඛාර වල එක කොටසක් අරගෙන ඒක දැන් ගෙවම් කරන ක්‍රමය ඉගෙන ගන්න. يعني ඔරු ගොරෝසුර තියලා සියුම් කළ අති සූක්ෂම කරනවා. මේ ඉන්න මේ ගමන යනකොට <clears throat> මේ ඒ යෝගාවචරයාගේ අපි කියන සතිය අඛණ්ඩ වෙනවා සමාධියක් වැඩෙනවා හිත ඇතුළට නැමෙනවා ඒ වගේම ආනාපානෙ ගිවම් කරලා ගිවම් කරලා තුනී වෙලා ඒ කියන தත්තට එනකොට යම් වෙලාවක මේ යෝගාවචරයට කාය සංස්කාරයාගේ ආස්වාස් ප්‍රසවාසගේ සංසිඳීමක් අත්දකින්න ඕනේ නේද? යම්බුරු අත්දැකීමක් කරන්න ඕන නම් අත්දකින්න පොඩ්ඩකට ඉස්සලා වචී සංස්කාර සංසිඳෙන්න වෙනවා. වචී සංස්කාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක. මේ කියපු වාක්‍ය නැවතත් අපි විසිතුරු කරලා බැලුවොත් ආස්වාස ප්‍රස්වාස දෙකට හිත নিমগ্ন කිරීමට බැස ගැනීමට අභිනන්දනය සඳහා අපි විතක්ක ਵਿਚාර දෙක මෙතෙක්කල් පාවිච්චි කරා. මෙනෙහි කිරීම කියලා කියන්නේ විතක්කේ. ආස්වාදිනොට ආස්වාස කියලා මෙනෙහි කරන ප්‍රසවාසිනොට ප්‍රසවාස කියලා මෙනෙහි කරන. මේ ආස්වාදේ මේ ප්‍රසවාසේ මේ ආස්වාසේ මේ ප්‍රසවාස කියලා මෙනෙහි කිරීමට තමයි විතක්ක කියන්නේ. ඒ විතරක් නෙවෙයි මේ බලන බලන මෙනෙහි කරන කරන මායයක් පාසා ආස්වාසයෙන් ප්‍රසවාසේ වෙනස් වෙන හැටි ප්‍රසවාසයෙන් ආස්වාසේ වෙනස් කර දැනගන්නා ඥාණයට කියනවා විචාර බුද්ධිය කියලා විතක් විචාරය කියලා. විමසුන් නොන කියලා. ඉතින් මෙතෙන්ද එනකන් නැත්නම් ආනපන කීකරු වෙනකන් සංසිඳනකන් අති සූක්ෂම වෙනකන් මේ දෙකේ වෙනස දක ගන්න පුළුවන් මෙනේ කරන්න පුළුවන් මෙනේ කිරීමේ ප්‍රයෝජනයක් වශයෙන් දෙක වෙන වශයෙන් රස විඳින්න පුළුවන් ආස්වාද ආස්වාදයෙන් ප්‍රසාර ප්‍රසාරයෙන් රස විඳින්න පුළුවන් ඒ වගේම සද්දයක් ආවොත් මේ ආස්වාද ප්‍රසාරය නෙවෙයි සද්ද කියලා ඒ අත්දැකීමෙන් කියන්න පුළුවන් මේක හිතවිල්ලක් කියලා අත්දැකීමෙන් කියන්න පුළුවන් මේක වේදනාවක් කියලා අත්දැකීමෙන් කියන්න ඒ කියන්නේ විමසුන් නොන ක්‍රියාත්මක වෙනවා මේක ආස්වාද ප්‍රසවාසය නෙවෙයි සාධ්‍යයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි මෙන්න මේ විදිහට මේ ආස්වාද ප්‍රසවාස දෙකේම එල්ල කරගෙන විතක්ක ਵਿਚාර පාවිච්චි කරන යනකොට එක තැනකදී අනෙකුත් බාධක ධර්ම සාර්ථකව දුරෙන් දුරවන් වෙනකොට ඒක වෙන වෙන්න ඕනේ ඉතින් භාවනාවක සතියක සමාධියක දිනුවක් වෙන්න. එහෙම කරගෙන කරන ගිහිල්ලා මේ ආස්වාද ප්‍රසආස දෙකම සංසිඳනකොට මේ ආස්වාද ප්‍රසආස සුකම අවස්ථාවට එනකොට මේ ආස්වාද ප්‍රසආස දෙකේ රස වෙනස නැති වෙන්න ගන්න. එතකොට මේ ආස්වාසයද ප්‍රසආසය කියලා අල්ලගන්න බැරි වෙනවා. අල්ලගන්න බැරි වුණොත් අනිවාර්යයෙන් මෙනෙහි කරගන්න බැරි වෙනවා. දැන් අපි කිව්වොත් මේ සුදු හාල් පිටි ටිකුයි කහකුඩු ටිකුයි අරගෙන ගෝණි දෙක දැම්මත් මෙන්න කහකුඩු. මෙන්න හාල් පිටි. හාල් කුඩු. ඒක සුදු පාට අර කහපාට හොඳට ඒ දෙකට වෙන් වශයෙන් නම කියන්න පුළුවන්. හොඳට කලවම් කරන මැෂින් එකට දාලා කරකොල කරකොල කරකොල කරකොල අනලා අනලා අනලා කහකුඩේ හාල්කුඩේ සම මිශ්‍රණ වුණාට පස්සේ මේකට අපිට කහකුඩු කියන්නත් බෑ හාල්කුඩු කියන්නත් බෑ. දෙකේ ඒ තරම්ම එකිනෙක මිශ්‍ර වෙනවා. අන්න ඒ වගේ ආස්වාද ප්‍රසස් දෙකම කහකුඩු හාල්කුඩු වගේ තිබ්බ දෙක හොඳට බලනකොට ෂිව් වෙනකොට මේ මිශ්‍ර වීමම සමහරකට ලොකු කලකොල භාවයක්. සමහරකට ලොකු අන්දබන්ද භාවයක්. සමහරකට ලොකු මාර්ගය අපි කියන එකට දිශා මාරු වෙනවයි කියලා. යන්නේන අත තේරෙන්නේ නැතු යනවා දැන් මම හුස්ම ගන්නවද ආස්වාද ප්‍රසවාද දෙතිනවද සතිය තිනවද සමාධිය තිනවද කියලා. මොකද දවස් නැවත නැවත නැවත සූදානම් වෙලා යනවනම් මේක වෙන බවට අවස්ථාව වශයෙන් බලනවනම් තේරුම් ගන්න පුළුවන් මේ ලෝකයේ තියෙන මේ විචිත්‍රත්වයේදී හොඳට බලන්න හිටියොත් බොහෝ වෙලා බලනකොටම සේරගේම පොදු ලක්ෂණ සමානතාවයේ පේන්න පටන් ගන්නකොට විචිත්‍රත්වයේ සිට అలවනසේ යම්සාක් ධර්මතාවයක් තියෙනවද සමානාත්මයේ දකින්නකොට ඒක නීරස වෙන නිර්වින්දනය කරන ඒකට ආසන කරන ගතියකුත් එනවා. ඉතින් ඒ නිසා යෝගාවචරය ඒක මෙනෙහි කරගන්න බැරි දෙක සම වෙන අර විචිත්‍රත්වය ක්‍රමයෙන් බහැර වෙන තැනට එනකොට හොඳට සැලකිල්ලෙන් හිටියොත් දැන් මෙතනදී මෙනෙහි කිරීම කොහොමඩක්වත් කරන්න බෑ. පොදු ලකුණු නිසා. එතකොට වෙන්නේ මෙතෙක් ගෙන ආපු මෙතෙක් දුරට ආපු මේ වචී සංස්කාර හැලෙනවා. ඒවල දෙක වෙන් කළ අන්තරගන රස විඳින්න බෑ. මෙතන විමසුන් නොවන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම තියෙනකොට ආයාසයෙන් මෙනෙහි කරන්න පටන් අරගත්තොත් ඉතින් භාවනාවේදී ඒක අවිද්‍යාවක් පාටපත් අයෝනිසෝ මනසිකාරයක් වාටපත් වෙනවා. මිච්ඡා දිට්ඨියක් වාටපත් වෙනවා. ඒ නිසා උපදෙස් දීලා තියන්න ඕනේ. අරමුණ කීකර වේගෙන එනකොට අරමුණ හොඳට සියුම් භාවයටපත් වේගෙන එනකොට ඒ අරමුණේ පෞද්ගලික ලක්ෂණ දුරු වෙලා පොදු ලක්ෂණේ මතුවේගෙන එනකොට දැන් මේක පදං වීගෙනයි එන්නේ. ඒ නිසා මේක මෙනෙහි නොකරම ඉදිරියට යන්න පුළුවන්. ඒ ඉදිරියට යෑමේදී අරමුණ කීකරු වීම නිසාත් මෙනෙහි නොකිරීම නිසාත් නින්දට වැටෙන්න තියෙන අවස්ථාව මෙතෙක් ආපු වෙලාවට වැඩිය 100 200ක් වෙනවා. ඒ නිසා මෙනෙහි නොකිරීමෙන් අපහසුතාවටපත් වෙනවා. මෙනෙහි කරන්න ගියොත් ඒක වෙන් කරන්න බැරි අවස්ථාවදී මෙනෙහි කරන්න ගියොත් ඒක එතරම් විකෘතියක් වෙනවා. ඒ නිසා මේ අවස්ථාව හොඳට දැනගෙන යෑමට කියන විද්‍යාව. යොන්සොමංචකාරය. එහෙම නැත්නම් සම්මාදිට්ඨිය කිය. ඒ කියන්නේ සතිය දැන් සම්පජඤ්ඤය කිට්ටු කරන්න. සම්පජඤ්ඤේ පොවණ්ඩ වෙනවා මේකට. දැන් සතිය විතරක් නැදි. ඉතින් මේකට යෝගාචර එළමෙන කීප වතාවක් එක කරලා කරලා කමඨාන සුද්ධ කරගෙන නැත්නම් මේ විපරිණාමයක තැනකදී විතක්ක ਵਿਚාර හැලෙනවා. ඒ හැලෙනකොට ආයක පුට්ටු කරන්න යන්න අරකයකට හැලෙන්න අරින්නවා. ඒ රොකට් එකක් උඩ ගන්නකොට Saturn 5 මේ රොකට් එකපත් වෙනකොට ඒකේ බැරල් තුනක් ගෙනියනවා එක එක දවදව බිම දානවා. මේ පළවෙනි හතම් හය පාස් කරා. ඒ නිසා කනවල තුඩුවෙන් ගත්තට පස්සේ වැටෙන දේවල් පොඩ්ඩක් කලකලා රොකට් එක කරින්නේ මොහොතටමයි වැටෙන්නේ. ඉතින් ඒක සම්පූර්ණ ආරක්ෂක නැව දාලා බලන්න ඉන්නවා. මේ වැටෙන වැටෙන කෑල්ල උඩේකපත් වෙනකොට අනේක ගිනි ගන්න. ගිනි අරගන්න කැහැලෙනවා. ඒක යනකොට ආයෙක වැටෙනවා. ඉතින් එහෙම නැතුව මේ කෑලි අරගෙන යන්න කිව්වොත් එහෙම ගිනියන්න බෑ. ඒක ඒක විසින් දව දව දව දව තමයි ඒ ඒ ශක්තිය ගන්න. අනිම ශක්තිය ගන්නකොට හැලෙන දේවල් වගේ තමයි විතක්ක වෙලාවක හැලෙනවා ਵਿਚාර මේක හැලෙනවා. මේක සමත භාවනාවේදී නම් පළවෙනි ධ්‍යානලා දෙවෙනි ධ්‍යානට යන තැන. පළවෙනි ධ්‍යානයේදී විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාගත සහිත ධ්‍යානක පහම තියෙනවා. දෙවෙනි ධ්‍යානට යනකොට විතක්ක ਵਿਚාර ගොරෝසුර දැනෙන සිත එක හලලා තමයි ප්‍රීති ඉස්මතු කරගන්නේ. ඒතකොට සමත භාවනාදී කියන මේ කටයුත්තෙන්මයි විපස්සනාව අපිට විග්‍රහ කරන්න වෙන්නේ නැත්නම් සමත භාවනාවේ ණයට ගත්ත න්‍යාය ක්‍රමයෙන් තමයි විපස්සනා විස්තර කරනවා. නමුත් යෝගාවචරයට හොඳටම මේක යෝනිසෝමනස්කාරයට සම්මා දිට්ඨියට විද්‍යාවට අල්ලන්න පුළුවන්. දැන් මෙතෙන්දි මෙනෙහි නොකරන එක ලාභයි. මෙනෙහි කරන්න ගියොත් අවුල් වෙනවා. ඒක හරියට නිදි කරවන්න හදන බබෙක් නැලවිලි කවි කී කියන්නේ නිදි කරනකොට බබාට නිින්දියාගෙන එනකොට නැලවිලි කවිය හිමීට හිමීට තුනී කරන්න හොල්ලන එකත් තුනී කරන්න තුනී කරගෙන හැබැයි හොල්ලන එක නතර කරන්නත් එපා. ගානකට කරගෙන කරන යනකොට ඒ ඉස්සලා දඟලන ඇස්සරින් බබෙකුට හයියෙන් හොලවලා හයියෙන් නැලවිලි කවි කිය කියා කීකරු කරගත්ත පස්සේ නිින්ද යාගෙන එනකොට නැළවිලි කවිය අඩු කරන්න. ඊට පස්සේ කී කිය බබනිරි කරවන්න. එනකොට නින්දියාගෙන එන වෙලාවෙත් තල්ලතර බොරළු ගහන්නා වගේ නැසුයි කවි කියන ගත්තොත් අර බබා ගොරෝසිලා ආය ඇහැ. ඉතින් අම්මට මේක පුළුවන් වුණාට ආය අම්මට තේරෙන්නේ නැහැ. ආය අම්මට කියන්නේ මේ බබා දොය ගන්න. ඒක බෑ ඒ මවුනෝන තියෙන්න ඕන. දරුවන් ඉදිරිවීමේ ඒ ඒ කරුණාව. එතකොට තමයි මේ ක්‍රමය. ඒ වගේම තමයි මේ කාය සංස්කාර සංසිද්ධ වීමේදී ඒ කාය සංස්කාර සංසිද්ධින්නේ මේ වචී සංස්කාර හරහා නැත්නම් වචී සංස්කාරයන්ගේ හැලීමෙන් එතකොට මෙනෙහි කිරීම නතර කරන වෙලාව වෙනකොට ඒක නතර කරලා ඒමම යන්න පටන් ගත්තාම තාම නෑ ආස්වාස ප්‍රසවාස දෙකේ සංසිඳීමක් වෙලා සුඛම වෙලා තියෙනවා. දැන් සුඛමතර தත්වෙට යන්න නම් මේ තියෙද්දිත් කය හොල්ලන්නේ නැතුව නින්දට වැටෙන්න දෙන්නේ නැතුව මම දැන් ඉස්සරහට යනවද පස්සට යනවද කියලා තැක කරන්නේ නැතුව එහෙම මේ ගමන පිළිබඳ සද්ධාව බාධා කරන්නේ නැතුව මේ ගත්ත හැල්ම මේ ගත්ත ගැම්ම දිගටම යන තාට කුමක් කළ යුතුද යමක් නොකර ඉන්න එකයි තියෙන්නේ ආශස් ප්‍රසවාසඳහා කීකරු කරගෙන හොඳ යම් මෙනෙහි කිරීමක් කළා නම් නම් කිරීමක් කරා නම් මානසිකාරයක් එදවුවා නම් දැන් මේ මානසිකාරය මෙතෙන්ට එනකන් සාධනීයයි. මොකද මෙතෙන් එහාට ඒක බාධකයි. හරියට ඒ අන්ත හදන වෙලාවදීකට ඉඩ දෙනවා කියන එක මොනම පොතකවත් මොනම ආකාරයකවත් කියලා දෙන්න බෑ. ඒක හරියට කියනවනම් වාහනේ කොතනදීද ෆස්ට් ගියර් එකේ ඉඳලා සෙකන්ඩ් ගියර් එකට දාන්නේ කියන්නේ. ඒ වගේම සෙකන්ඩ් ගියර් එකේ අනේකන තර්ඩ් එකට දාන්නේ කොහොමද කියලා පටන් අර ගන්න ඩ්‍රයිවිං ඉගෙන ගන්න එක්කනට මොනම මේ උපදේශන පොතකවත් ලියන්න බෑ. සාමාන්‍යයෙන් ගියරකේ දාලා තිනවා බිඳුවේසිට පහ දක්වා යන වේගයේදී ෆස්ට් මේ මේ ෆස්ට් එක දානවා. ෆස්ට් එකේ වැඩ කරන්න කියලා. පළවෙනි ගියරකේ යනකොට 100ට 65ක විතර වේගය දක්වා යන්න පුළුවන්. ඉතින් පහේ ඉඳලා එයාට 15 දක්වා විතර අතරමැද ඕනම තැනකදී සෙකන්ඩ් එකට දා ගන්න පුළුවන්. සෙකන්ඩ් එකටත් මෙච්චර පරාසයක් තියෙනවා. ඒකෙදි තර්ඩ් එකට දාන්න මේකයි කියන්නේ වාහනේ අටවල දින බර ගන්න හැටියට ආනිජතලයේ කන්දක්ද පල්ලමක්ද කියන හැටියට හරියට වෙනස් වෙනවා. අතන ඩ්‍රයිවර් මේක දැනගත්තට ඉංජිනේර් නම් කොහොමඩක් අතේරෙන්නේ. ඉංජිනේරුවෝ හරි දුර්වල ඩ්‍රයිවර්ලා. තියරික කොච්චර දැනගත්තත් කාර් එකකට ගියර් එකක් දාගන්න හෝ ඉව කරගන්න අමාරුයි. ඒ වගේ තමයි මේ මූලධර්ම හරියට දැනගෙන මේ විතක්ක ਵਿਚාර කොතෙන්ද හලන්න ඕනේ. ඒව දැනන පොත බලන්න කියලා මේක කරන්න කරගත්තොත් එන්ජින් එක නොක් කරලා නතර කරගන්න. නමුත් දහස්වර කරලා කරලා කරලා මෙතනදී මෙයා හැලෙනවා. හැලෙන වෙලාවදී එහෙම සතිය පවතිනවා නම් අරමුණෙත් ශූම වෙලා අරමුණක් තියෙනවා නම් අර හැල්ම සමාධියක් තියෙනවා නම් ඒ විතක්ක ਵਿਚාර නම් වූ වචී සංස්කාර හැලීමක් වෙනවා. නමුත් තාම ගමන යනවා කියලා ගියොත් පමණක් දැන් නින්දට යන්න දෙන්නෙත් නැතුව, සැක කරන්නෙත් නැතුව, ශද්ධාව කඩා ගන්නෙත් නැතුව, හයියෙන් හුස්ම ගන්න යන්නෙත් නැතුව, නැගිටලා යන්නෙත් නැතුව මේක වෙනවා කියලා කියන්නේ යෝග ජීවිතයක වුණත් කලාතුරකින් මොනවාරි හිතලා කරන්න ගත්තොත් යෝගාචර කරන්න පුළුවන් වෙන්නේ 60 මොනවා වටනොත් කැවෙනා වගේ මේ වෙලාවේදී භාවනාවට බාධා කරන එක විතරයි. ඒ නිසා මේ සංස්කාර සමතයක් වෙනද සිද්ධ වෙන්නේ වාචී සංස්කාර වල හැලීමක් වෙන්නේ මේක සාර්ථක වුණොත් ඒ යෝගාවචරයට කාය සංස්කාරයන්ගේ අතිසූක්ෂම தත්ත්වයට යන්න පුළුවන්. ආන්නේ අතිසූක්ෂම தත්ත්වයට ගියාට පස්සේ යෝගාචරය කය පරිහරණය කරනවා. නමුත් ඒ කය පිළිබඳ තියෙන දැනීමේ ඒ කය පිළිබඳව තියෙන අත්දැකීම, කය පිළිබඳ තියෙන අත්විඳීම ඇහෙන් ලබන දෙයක් වගේ රූපයක්වත් කනෙන් සදන අහන සද්දයක්වත් ගඳක්වත් රසක්වත් පහසක්වත් නෙමෙයි. හිතින් හිතාගත් එක්කුත් නෙවෙයි. ඊටාම අඩු ක්‍රියාකාරකමක් ඇති, ඊටාම අඩු ඝර්ෂණයක් ඇති ඍජු පෙතකට වැටිලා බොහොම සෞඛ්‍ය සම්පන්නව බොහොම ශමබරව ඒ කය ඒ ක්‍රියාත්මක වෙන බව තේරෙන පටන් ගන්නවා. ආන්නීම තීරණ පටන් ගන්න යෝගාවචරය මේකට යමක් නොයෝදා චේතනාවක්වත් නොයෝදා මෙහෙම දිගට පවත්න්න නම් ඉතින් මෙතන ප්‍රධාන වශයෙන්ම යෝගාවචරගේ සීලය පරීක්ෂා වෙනවා ශ්‍රද්ධාව පරීක්ෂා වෙනවා සැකනතිකම පරීක්ෂා වෙනවා ඒ කියන්නේ ඇත්ත වුණත් මෙතනදී සැක කරන ගතිය කෙලස් වල හැටි මේක ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා ඉතින් ප්‍රශ්න කරන එක මේ පඬිතුකමක් වගේ පෙනුනට අර ඇහැට කුණක් වටන වගේ තමයි. ඒ වගේම නිින්දට යන්න දෙන්නේ නැතුව අරසක් කරනවා කියන එක ලේසි නෑ. අන්න එහෙම ඉන්න වෙලාවේදී දැන් මේ කාය සංස්කාර සංසිඳුවාගත්ත එක ප්‍රකට අවස්ථාවක් අර වචී සංස්කාර සංසිඳන එක වචනයෙන් අර වගේ කියන්න පුළුවන් වුණාට හුඟක් වෙලාවට අමාරුයි ඒක හරියටම චිත්තක්ෂණ කොට කොල්ල අල්ලන්න. මොකද මේ කාය සංස්කාර සංසිඳීමේ සෑහෙන දුරට මං කියන්නේ මේක එච්චරම මේ කංගුම් වගේ පතොල වගේ ලාභ එළවලුවක් නෙවෙයි. නමුත් අනිත් වැඩිය අල්ලන්න පුළුවන්. නැත්නම් සාර්ථක යෝගාවචරයෙන් අල්ලන්න පුළුවන්. අන්න එතන ගියාට පස්සේ යෝගාවචරයට දැක ගන්න පුළුවන් වෙයි. දැන් කයෙන් ක්‍රියාවක් අඩු ගන්න හුස්ස බවත් නැතුව හුස්මක්වත් සිදුවීමක් නැතුව මේ පවත්වාගෙන යනකොට මේ සංස්කාර කියන පදයට බුදුහාමුදුරුවෝ මෙතන සිහි වුණාට පස්සේ බික් හතරකට ගලවලා පෙන්නනවා. දැන් මේ තියෙන මේ ශාන්ත සුන්දර තත්වයේ බික් හතරකට ගලවලා පෙන්නනවා. එකක් කියනවා සාමංවා හේතු. තමන් ඇතුළතින් හටගන්න හේතු නිසාත් මේ සංවාවා තම්බික්කවේ සංඛාරං අපි සංකරෝති. තමන් හෝ නැතන් මේ පැවැත්ම සඳහා සකස් කිරීම සංස්කරණය කිරීම කාය සංස්කාර සිදු වෙනවා. අනුන් නිසා නැත්නම් තමන් නොවන බාහිර නිසාත් සංස්කාර වගේ සිද්ධ වෙනවා. මොනවාද සකස් කිරීම වගේ සිද්ධ වෙනවා. ඒ වගේම සචේතනිකව කරන වගේකුත් තියෙනවා අචේතනික කරන වගේකුත් තියෙනවා. දැන් මේව බොහොම සියුම් කරගෙන සූක්ෂම කරගෙන කිසියම් ඇඟිලි ගැහිමකින් තොරව කෙරීගෙන යනකොට තේරෙනවා මේක මෙහෙම පවත්වාගෙන යන්න හේතු සහ බාධක පිටින් එනෙව්වක් තියෙනවා ඇතුලෙන් එනෙව්වක් තියෙනවා. හිතලා ගන්නෙව්වක් තියෙනවා ඉබේ කරනෙව්වක් තියෙනවා. අන්න මෙතනදී මේ යෝගාවචරයා මේ කයදක් අත්විඳට මේ හතර ආකාරයෙන් නැත්නම් මේ වෙන්න පුළුවන් විකල්ප හතරම දැක ගන්න නම් ඒක පුළුවන් තරම් අනුන්ගේ කය පරීක්ෂා කරන වගේ බලන්න හිටපුවාම ඒ අචේතනිකව සිදුවෙන කය නැමෙනවා, පැද්දෙනවා, එහාට යනවා, මෙහාට යනවා, පැත්තක් රත් වෙනවා, පැත්තක් සීතල වෙනවා, පැත්තක් දැනෙනවා, පැත්තක් දැනෙන්නේ නැහැ. එක පැත්තක් බරයි. මේ වගේ මොනවදෝ වැඩ වගේක්. ඒක නිකන් හරියට හොඳට එහාට මට උලන් හමන පිටියක් මැද පත්තු කරන ලද පහන් දැල්ලක් වගේ ඒ ඒ වාය ධාරාවල් අනුවේ මේ පහන් දැල්ල එහාට මැද පැද්දෙනවා. ඒ වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා අසංස්කාරිකව මොනවද කිසිම චේතනාවක් නැති නිසා අචේතනිකව එහෙම නැත්නම් අවිඥානිකව මේ කය පැද්දෙන්න ගන්න මොනවා හරි චලන වගේක් වෙනවා ඒවා සංස්කාර නොවෙන්නේ නොයි නොද සකස් කිරීම වගේක් වෙන පහන උඩටම දැල් වෙන්නේ නැහැ එහාට මෙහාට වල සමහර වෙලාවට යෝගාචිත මේ වෙලාවේදීම කය කෙලින් කරන්නේ එහෙම නැත්නම් මේක ආයෙත් ආනපනේ ගන්න ඕනේ. මිනී කරන්න කියලා ওই වෙලාවේදී අර නිකන් ඉඳ බැරිකමට ඇඟිලි ගැසීම් වගේකුත් කෙරෙනවා. ඒව මේ පරියන්කට කලින් හිතාන කිව්ව නෙවෙයි. ඒ වෙලාවේදී තියෙන අර චකිතෙට. ඒ වෙලාවේදී තියෙන විශ්වාසයේ මාධිකමට සකස් කිරීම වගේකුත් කරනවා. එතකොට සැක පහල වෙනවා මම මේ වෙලාවේ සකස් කිරීම කරන්න ඕනද, කරන දෙයට ඉඩ දෙනවද කියලා. ඒ වගේම තේරෙන පටන් අර ගන්නවා මේ බාහිර හේතු නිසා ශරීරයේ මේ තද බල ඒ වෙලාවට අවුවක් පායලා ඉන් දාඩිය වැක්කරෙන පටන් ගන්නවා. එහෙම නැත්නම් වැగిරෙන සුළු ගතිය, උණුසුම් ගතිය දැනෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවලත් තියෙනවා එහෙම කිසිම බාහිර දාඩිය දාන්න හේතුවක් නැහැ. උනාට මේක අයිස්කන්ධක් උණු වෙලා වගේ දාඩිය දාන්න ගන්න. වැක්කරෙන පටන් අර ගන්න. එහෙම නැත්නම් සීතලේ Taman ගත කරන මේක උණුසුම් වගේක් වැටෙනවා. නැත්නම් බාහිර සීතල දැනිලා බාහිර හේතු නිසා ඇතුළත සීතල එනවා. මේ වගේ මේක ඇතුලේ මොනවද අජ්ජත් බහිද්ද නැත්නම් මම සහ මම නොවන දේ අතර මේ ගනුදෙනුවක් යනවා. ඒකෙදින් පටවි ස්වරූපෙන් තද ගති මිලක ගති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තේජෝ ධාතු වශයෙන් උණුසුම සිසිලස වෙන්න පුළුවන්. එනතන් ආපෝ ධාතු අනුව මේක පිටු කරන ගොනු කරන ගතිය හෝ එහෙම නැත්නම් වැගිරෙන ගතිය වෙන්න පුළුවන්. නැත්නම් කම්පට චංචල ගතිය හෝ ධාරණ ගති වෙන්න පුළුවන්. ඒක බාහිර නිසත් වෙනවා ඇතුළත නිසත් වෙනවා. සචේතනිකත් වෙනවා අචේතනිකත් වෙනවා. මෙන්න මේ වගේ වෙනකොට මේක සංස්කාර වෙන්නේ මේකට හිතන රකුණොත් තමයි. මේක මම කරපු වැරද්දක්ද හරියක්ද ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කමඨාන් සුද්ධ කරන මම මේක දැනගන්න ඕන කියලා මේ වෙන දේ ධර්මතාවයක් මේ වෙන දේ මේ මූලමෙදාක බලන විතරයි මට තියෙන්නේ නැතුව යම් ආකාරයකින් මේ වෙලාවේ කය වැක් කරන්නේ කොහොඳ නැහැ කෙලින් තියෙන්නේ කොහොඳයි එක පැත්ත සීතල අනිත් පැත්ත කොහොමද රත් වෙන්නේ එහෙම වෙන්න බෑ නේද කියලා ආදි වශයෙන් මේ දේ මේ ස්වභාවිකව වෙන දේට ඇඟිලි ගැසීම් කරන ගත්තොත් ඒ අසංස්කාරිකව සිදු දේ සිදු වෙන දේමුත් Taman කර්ම රැස් කරන්න ඉඩ තියෙනවා. අසංස්කාරකෝ මේ කය වැනේනේ නමුත් Taman එකට හිත පීඩා ගත්තොත් මේක ගැළපෙන්නේ නැහැ නේ මං වගේ කෙනෙකුට මේක හරිය නැහැ නේ කියලා ඒකට අපි මේ හිතට දුක් ගත්තොත් ඒ ටික විතරමයි කර්ම වෙන්නේ. සැලෙන එක වෙනම කතාවක්. සැලෙන එක අසංස්කාරක කොහොමද සිද්ධ වෙන්නේ? ඒ සැලෙන එක පිළිබඳව හිත පීඩා ගන්න එකට කියනවා මේක මම කියා ගැනීමක්. මේ සැලීම මේක මගේ කියා ගැනීමක්. මේක මගේ ආත්මේ කර ගැනීම. ඉතින් යෝගාවචරයා මේ සංස්කාරයන්ගේ Nirodhaය වඩාගත යුත්තක්. එහෙම නැත්නම් මේක නිවනට බොහෝම කෙටි මාර්ගය කියලා දැනගෙන මේ ගෙවින් ගෙවම් කරගෙන සියුම් தත්වයට යනකොට ඉතාසියුම් කායික ක්‍රියා සිදු වෙනවා ඒක සිදු වෙන මේ සියුම් මට්ටම දිහා නොසැලෙන හිතකින් උපේක්ෂක හිතකින් මුලමදාග දක්නාසුලුව බලනවා කියනකොට අර සාමාන්‍ය හුස්ම රැල්ල සංසිඳනවට වැඩිය තද යොනිසමනිස්කාරයක් අවශ්‍යයි. තද සම්මාදිට්ඨියක් අවශ්‍යයි. තද විද්‍යාවක් අවශ්‍යයි. එතකොට එතනදී අවිද්‍යාව ආවොත් ඊශ්වරට දන්නේ නැත්නම් පස්සට යන්න දන්නේ නැත්නම් මම කෙරුවක් දන්නේ නැහැ කෙරුණක් දන්නේ නැහැ මේක ආපත්‍යද දන්නේ නැහැ මේක වැරද්දද නැහැ කියලා කල්පනා කරන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන් මේක අජ්ජත්තම් උපජ්ජති අජ්ජත්තම් සුඛ දුක්ඛං ඔන්නේ සැප දුක් දෙකට වැටෙනවා එතකොට ඒක සංස්කාර කරගන්න මේක අහ කියන්නේ ඒ තමන්ගේ ඔඩොක්කේ තමා ගන්න හැටි ඉතින් ඒ වෙනුවට සරුවචනාංශේ උපදේශයක් වශයෙන් කියනවා ඒ වෙලාවේදී කොච්චර දුරට සංස්කාර නිරෝධයට අතීත දීලා අනුග්‍රහ කළ කටයුතු කරනවාද කියනවනම් මේ ඇතිවෙච්ච විවේකය ඇතිවෙච්ච සතිය මේ ඇතිවෙච්ච විස්රාම භාවය කියනකොට වෙන්න කය නොතිබිච්ච කොටක් සියුම් දේවල් සිද්ධ වෙනවා ඒ මොන දේ ආවත් Taman අර කයේ පවත්නා වූ සතිය. හැබැයි කය පිහිට කරගෙන වත්තට කය නෑ ඒ වෙලාවට. ඇත් දෙකට පේන ඇත් දෙක වහලානේ දැනෙන කයක් නෑ. නමුත් තාම තියෙන්නේ මේ කයන ප්‍රශ්න තමයි. ඒ වෙලාවේදී කියන සතිය අදහ ගන්නවා මිස මේ කය සැලෙනවා, මේ කය නැමිනවා, මේක රස්නියයි සීතලයි කියලා මෙවුවා ගැන මම මාගේ හැඟීමෙන් කල්පනා කරුවොත් එතන කර්ම රැස් වෙනවා, විද්‍යාවට තනිනවා, අයින්ස්ට්‍රුමන්ට්ස් කාර්ය සිද්ධ වෙනවා. මිච්ඡා දිට්ඨියකට වැටෙනවා ඒ වෙනුවට මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි මේ සිද්ධ වෙන්නේ ධර්මතාවයක් මට මේ ධර්ම රසය විඳින්න ඕන ධර්ම ඕජාව රජ කරවන්න ඕනේ නම් මේ කය ආශාව අතහැරලා ජීවිත ආශාව අතහැරලා මේක මම නෙවෙයි කියන මගේ නෙවෙයි කියන මගේ ආත්මෙ නෙවෙයි කියන යෝගාවචරයට බුදුහාමුදුරු එතෙන්දී එන්නේ නැහැ. කමටහන් දෙන්න කෙනෙකුත් නැහැ. හැබැයි කලින් අහන්නද බණ තියෙන ඉඩ තියෙනවා. නමුත් ඒ වෙලාවේ හරියට මේක එතන මතක් වුණොත් එහෙනම් ඉතින් ලොකුම ලොකු ලාභයක්. හැබැයි වෙනසක්. නමුත් කලාතුරකින් තමයි මේ වෙලාවට දක්කුම කුවෙච්ච මනසකට අවිද්‍යාවෙන් පිරිච්ච මනසකට අයංසමස්කාරයෙන් තියෙන මනසකට මිච්ඡාදිත්‍යයෙන් තියෙන මනසකට මේකට ඒ වගේ මේ අතහැර දැමීමේ අදහසක් පහළ වෙනවා. වාක් වෙලාට මේ පොඩි පොඩි දේවල් අල්ලගෙන ඊට හැම එකක්ම සුද්ධ කරන්න හදනවා. සුද්ධ කරන්න කරන්න කරන්න කරන්න වෙන්නේ අර විස්්‍රාම ගතිය නැති වෙලා විවේක ගතිය නැති වෙලා සතියට ය아가න්න බැරි වෙලා අවිද්‍යාව ඇවිල්ලා බලපදියාගෙන. ඒ නිසා මේ සකස් කිරීම සකස් කිරීම කියලා කියන්නේ මේ තියෙන දේවල් වලට දක්න ප්‍රතික්‍රියා කියයි. අසංස්කාරිකෝ සසංකාරිකෝ. අතුලිතින් හෝ පිටතින් වෙන මේ දේවල් වලට දක්න මේ ප්‍රතික්‍රියා මේ වෙලාවේ සංස්කාර නමින් ගන්න වෙනවා. මේ සංස්කාර සුද්ධ වශයෙන්ම සිද්ධ වෙන්නේ අවිද්‍යාව නිසා. මේ අවිද්‍යාවේ තරම් දෙකක් තියෙනවා. එකක් තමයි මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව අනිත් එක තමයි අපපටිපත්‍ය අවිද්‍යාව. අපපටිපත්‍ය අවිජ්ජා කියන්නේ මේ වෙලාවේදී මොකද්ද කළ යුත්තේ කියලා දන්නේ නැහැ. මුළු ධර්මේ දන්නේ ඒක ඒක පාළුවක්. අනිත් එක තමයි මේ වෙලාවේදී මම මේක අනිච්චන් දුක්ඛං අනත්තං කියලා මෙනෙහි කරුවොත් නරකද? මේ වෙලාවේදී මම හයියෙන් හුස්ම ගත්තොත් නරකද? එහෙම නැත්නම් මේක දැන සම්පූර්ණ නොසලකා හිටපෙන්න නින්දට යන්න ඉඩ තියෙනවා. මෙන්න මේ වාගේ දේවල් වලට චේතන චින්තාමේ වශයෙන් මේකට සමාන වැරදි විනිශ්චයන් වැරදි පරිශන කරන ගත්තොත් ඒකට කියනවා මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා ඇත්ත බොරුවක් ඇත්තය හිතාගත්තට පස්සේ ඒ මනුස්සයා කොච්චර හානි සිද්ධ වුණත් කොච්චර නිවන් පිටින් පිටපොට ගියත් අර පරණ පුරුදු ගතිය කර්මයේ ගෙවෙනකන් ඒ තකතිරුකම කරනවා කරනවා කරනවා කරනවා මොනම જાතියවත් කාටවත් අමාරුයි කියන්නේ ඒ වෙලාවේදී යාගෙන ආපු ඇබ්බැහි කියනවනේ. මේ පෞරුෂත්ව ලක්ෂණ ඉව ක්‍රියාත්මක වෙනවා. ඒවට කියන්නේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව බොරුවක් ඇත්ත කියලා හිතාගෙන ඉන්නවනම් ඉතින් මෙතනදී 100 100ක් ඒකට ඉඩේනවා. පිටිය සූදානම් අර බොරුව රජ කරනවා. බොරුව රජ කරනකොට සත්‍යයට ඊ ගන්න තැනක් නැහැ. ඒක නිසා මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව නැති කරන්න මතක තියාගෙන ඉන්න ඕනේ. මේ ප්‍රත්‍යක්ෂයයි වටින්නේ ඔය චින්තාමය ඥාන හෝ ඉති ඉති අනින්න සමීකරණ හෝ අනම්මනන් දේවල් මේකට දාන්න ගත්තොත් ඒක නිකන් පැහි ගතියක් වෙනවා. පැහිය වෙන්න යන්න ඕනේ. එහෙම නැත්නම් අවුල් කරන්නේ නැතුව මේ යන පාරේ යන්න දෙන එකයි තියෙන්නේ. මේ වෙලාවේදී මේ සිද්ධ වෙන්නේ සංස්කාර පිළිබඳව බාහිරෙන් සහ ඇතුලේ කියන ක්‍රම දෙකට සංස්කාර නටවන හැටි සසංකාරික අසංකාරික ભેදීම එක නටවන හැටි බලා ගන්න පුළුවන්න්නේ ගොරෝසු සංස්කාර නැති නිසා. ඒ නිසා මේ සියුම් සංස්කාර වලට එනකොට ඒ යෝගාවචරයා මේ වැරදි ක්‍රියා වැරදි අදහස් ක්‍රියාත්මක කිරීම හෝ කලයුත්ත මේකයි නොදැන සිටීම හෝ සිද්ධ වෙනවා නම් ඉතින් නැවත නැතත් මුලට යනවා ආයෙ මෙතෙන්ට ආයෙ මුලට යනවා ආයෙ මෙතෙන්ට ඉතින් කරක් කරක් කරක් කරකි කවදා හෝ යෝගාචරය මෙතෙන්දී නීම ප්‍රතිපදාවට නැත්නම් මිත්‍යා සම්මාදීච්ඡයට යෝනිසමනසිකාරයට එහෙම නැත්නම් විද්‍යාවට වැටෙනකන් ඒ කර්ම ගෙවෙනකන් ඉතින් ඒ එක තැන කරකවි කරකවි කරකවි කරකවි යන පටන් ගන්නවා. ඒක හරියට මේ පරණ කාලේ තැටියක ඒ තැටිය තියෙන ට්‍රැක් එක දිගේම ඉදිකට ගියොත් සින්දු ඇහෙනවා. ඉදිකට ට්‍රක් එක පැනනොත් එකම වචනේ නැවත නැවත කියන්න පටන් අර ගන්නවා. ඒක ඔය මේ තුමන් හන්දිය පොත ලියනකොට මාගමසේකර ලියලා තිනවා ඒ නන්ද පුංචමගේ මවුල් ගෙදරට ගිහිල්ලා තැටිය දානකොට අනේ පිඩු සිටුතුමානේ අනේ අනේ අනේ අනේ අනේ කියන පටන් ගත්තා. එච්චරයි. අනේ කියපු දණින් එහාට යන්න. ඊට කට්ට එතෙන් පයි. ඉතින් රවුම කරගෙන ඕනෙම යෝගාවචරයේ කට්ටපයි. කලාතුරකින් කෙනෙකුට තමයි මෙතනදී මේ හරියට මේ ග්‍රැමෆෝන් තැටියේ ඒ ට්‍රැක් එක මයික් එක 10ක් දක්වා දානකම් පේන්නේ නැහැ. පේන දින බොහොම ඉතින් එක තැන කට්ටේ පහින්ට පටන් ගත්තොත් වෙන සින්දුවක් ඇහෙනවා. ඒ තියෙන සින්දුව බුදුහාමර කියපු සින්දුව නෙමෙයි දැයි කියන්නේ. ඒ තම තමන්ගේ සින්දුව යන්න පටන් ගන්නවා. හරි ෂෝක් ඒ සින්දුව තමයි. ඒ පරණ දැටි වල තියෙන සින්දුවගේ නෙමෙයි ඒකටත් යන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ පොත් ලියනවා. ඔන්න අනේ අනේ අනේ අනේ කිය. අද තියෙන මේ භාවනා ලෝකේ තියෙන පොත් වලින් 99%ක්ම ඔය ට්‍රැක් එක පැනපු කට්ටිය තමයි. හිතා ගන්න බෑ හරියටම එතනදී කට්ටපනිනවා. ඒ රවුම යනකොට යාට පේනවා ඒක මේකේ ප්‍රත්‍යක්ෂ කරන දෙයක්. ඇත්තක් පේනවා. හැබැයි පෙර ගමනක් නෙමෙයි ඒක තන කරකැවිල්ලක් තියෙනවා. ඉතින් අවිද්‍යාව යම් මෙයකට හේතු නැද ඒහා සමාන සංස්කාර සිද්ධ වෙනවා. ඒකට පනිනවා. ඊට පස්සේ ඒකට ඇබ්බැහි වෙනවා. ඒ පුද්ගලයා කියනවා මම මෙතෙන් ගම් බහන කරා ඇත්තම කියනවනම් අපිට හරීම අහිංසකයි. හරීම උත්සාහයෙන් කටයුතු කරන කෙනෙක් නැත්තම් ඔය මූලික වචී සංස්කාර, කාය සංස්කාර මුල් කොටස් ගෙවන්න බෑ. ඒ නිසා මේ මනුස්සයා කියන කතා ඇත්තකුත් වෙන කතා කරන ප්‍රත්‍යක්ෂය තමයි. නමුත් මෙතෙන්දී පිට පහින එක මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව නිසා සත්‍යයි සිතාගෙන ඉන්න දේ චින්තාමය ඥානෙ මෙතෙන් ආපු ගමන් එක තැන කරකවෙන පටන් ගන්නවා. කොච්චර සංසාරයක් බුද්ධ කල්ප කීයක් එක තැන කරකවෙයිද කියලා කියන්න බෑ. ඉතින් හේතු රාශියක් තියෙනවා කර්මජ හේතු තියෙනවා චිත්තජ හේතු තියෙනවා උතුජ හේතු තියෙනවා ආහාරජ හේතු තියෙනවා. ඒවන සනාතන දේවල් නෙවෙයි හදා ගන්න පුළුවන්. නමුත් මෙතනදී මේ එක තැන කරකැවෙන්නේ නැතුව හරියට ට්‍රක් එක දා ගන්නවා කියලා කියන්නේ ඒ යෝගාවචරයට එකයි තියෙන්නේ. මෙතෙන් යනකොට ලෑස්තිලා යන්න ඕනේ. මේ සංස්කාර ධර්මයන් දන්න ගොරෝසු දේවල් සංසිඳනකොට මේ විවිධාකාරයෙන් වෙන එක ධර්ම නියාමයකට සිද්ධ වෙන්නේ කොයි දේ ආවත් ඒ වෙලාවේදී Taman අදහන්න තියෙන සතිය විතරයි. අප්‍රමාදේ විතරයි. ඒ වගේම Taman මෙතෙන්ට ආපු පෙත ඊටාම ගොරෝසු සංස්කාරද මෙතෙන්ට ආපු පෙත තමන්න හොඳට අඛණ්ඩව පැවතුනා නම් යෝගාචරයට විශ්වාසය පහළ වෙනවා. එහෙම නැත්නම් සැකයයි පහළ වෙනවා. අතරමැදි තැන් තැන් වල කැඩි කැඩි ආවනම් මෙතෙන්ද සැකේ පහළ වෙයි තියෙන කරකැවිට පටන් ගන්නවා. ඒ නිසා මේ යෝගාචරයට මේ ඇතුළතින් හෝ වේවා පිටතින් හෝ වේවා හිතලා හෝ වේවා හිත හෝ වේවා වෙන කටයුතු දිහා බලනකොට තේරෙයි මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි මේ කරන කටයුතු වලින් 100ට කොච්චර කොච්චර පොඩි ප්‍රදේශයක් අපි හිතලා කරන්නේ ශරීරේ කොච්චරක් දේවල් අපි නොහිත සිද්ධ වෙනවා. ඒ නොහිත සිද්ධ වෙන කිසිම දෙයකින් කර්ම රැස් වෙන්නේ නැහැ. චේතනාවකින් තොරව සිදුවෙන කිසිම දෙයකින් කර්ම රැස් වෙන්නේ නමුත් අපේ ඔත්තැබීමක් වෙලා නැහැ මේක හිතලා කරාද නොහිතද කරේ කියලා ඒ නිසා පෘථග්ජන සේරම හිතලා කරපු තාලෙට මේක මම නොකට යුත්තක් මගේ අතින් සිද්ධ වුණා කියලා පුදුමාකාර පශ්චාත්තාපයක ගත කරා. කවදා හෝ සතියෙන් ගත කරන කෙනෙකුට තේරුනොත් මේ කයේ අසංස්කාරික වැඩ වර්ගයක් තියෙනවා සසංකාරික වැඩ වර්ගයක් තියෙනවා කර්මයට රැස් වෙන්නේ වග වෙන්න ඕනේ සසංකාරික දෙයට පමණයි. අසංකාරික කොච්චර දෝ සිද්ධ වෙනවද? අපි සාමාන්‍යයෙන් හීනෙකදී ගොඩාක් මනෝ මනෝමය ක්‍රියා කරන. සමහරු කතත් කරන. සමහරු අතපය තොල්ලන. මේ සමහර ප්‍රධාන ආපත්‍ති හීනකදී සිද්ධ වෙච්චාම මේ සංඥාට හරීසකයක් පහළ වෙනවා. මම මේ මේ දේවල් හීනෙන් කරනවා. මේ මේ දේවල් මට සිද්ධ වෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මම කොච්චර සීල් සමාදන් වෙලා හිටියත් හීනෙන් මට දේචෝර සරුවත් යන තියෙන මේ හීනෙන් සිද්ධ වෙන දේවල් වල කර්ම රැස් කරන තරම් චේතනා ශක්තියක් නැහැ. ඒ වගේම අභිඥාවෙන් කරන වැඩවලදී එක්කෙනෙකුට අභිඥා ලොකු සුන්දරතාවයක් වුණා තා කරන චිත්ත පීඩාවක් වෙන්නේ ඉඳී තියෙනවා. ඉතින් එතකොට මේ චිත්ත පීඩාවල් ගැන බුදුහාමුදුරණ ගිහිලා කරපු එකනාව දකපෙන කියනකන අභිඥාවේදී කරන චේතනාවල් වල කර්මයක් රැස් කරන තරම් බලවත් නැහැ. ඒක කිව්වම තේරුම් ගන්න මේ මිනිස්සු මොකද භාවිත මනසක් නිසා. ඒව නැත්තම් අපි හීනෙන් මොනවාරි කරත් දැනගෙන කරත් අනුන්ගේ මෙහෙයුමක් නිසා කරත් තමන්ගේ මෙහෙයුමක් කරත් ඒ අපේ සතිය මදිකම නිසා නැත්නම් මේ සංස්කාර පිළිබඳ නොදැනීම නිසා පුදුමාකාර විදියට මේ සේරම දුක් හිතලා කරපුවයි කෙරිච්චයි තමන් කරපුවයි අනුන් තමන්ට කරපුවයි මේ එකකවත් අලකොල මීනකොල අඳුර ගන්න බැරුව මේ තවන જાතියට ලැබෙන જાතිය තමයි පෘථග්ජනය කියලා කියන්නේ. භාවනා කරනකොට මේ පුද්ගලයා සචේතනිකව කරපු තමන් කරපු දේ පමණයි පශ්චත්තාප නෙවෙයි වග වෙන්නේ. එනිසා මේ මනුස්සයට විශාල ප්‍රදේශයක් තමන්ට බොල් ණය වශයෙන් කපහරින. ඒක නිසා ධර්මයේ ඇහිවීම පමණක් විශේෂයෙන් මේ தത്വයට භාවනා ගියේ කනට විශාල සාන්තියක් එනවා. මේ බුදුරජාන් වහන්සේ කොච්චරක්නම් අපි වෙනුවෙන් එන්න පමතින්ට එන්න තියෙන දුක් කොච්චරක් අපි වෙනුවෙන් අයින් කළා දීලා තියෙනවා. බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛා පහත්තා. එහෙම නැත්නම් මේ ඔක්කොම ඔළුවේ දාගෙන කරකාට වෙන දුක් රාශියක් පුත්‍රයන්සේ මූල ධර්ම මාර්ගයේම කපහරින්න පුළුවන් බව බොල්නාය වශයෙන් කපහරින්න පුළුවන් බව තේරුම් ගන්න අර තමන් සිහියෙන් එහෙම නැත්නම් සසංඛාරිකව යමක් කරා නම් ඒකට වග වෙන්න වෙනවා. කර්ම රැස් වෙනවා. ඒක විපාකට යනවා. ඒකට විතරයි Taman වග වෙන්න ඕනි කියලා ඒ යෝගාවචරය එන්නේ එන්නේ එන්නේ කරන දේ කරන දේ අහන දේ ඇහෙන දේ බලන දේ පේන දේ ගඳ බලන දේ ගඳ දැනෙන දේ රස බලන දේ රස දැනෙන දේ අල්ලන දේ ඇල්ලෙන දේ හිතන දේ හිතෙන දේ හිතෙන දේ කියලා මේ දෙක සචේතන අචේතනික ભેදය සසංකාරික අසංකාරික ભેදය තේරුම් ගස දවසේ තේරුම් ගන්නවා තමන් භාෂාවක් කතා කරනකොට සකර්මක අකර්මක ભેදේ දන්නේ නැත්තම් ව්‍යාකරණේ. ඉතින් මේ භාෂාවෙන් ඇති තේරුමක් නැහැ. අකර්මකෝ යොදන අකර්මකෝ ඉදිරිපත් කරන හැම භාෂා ශෛලියක්ම సౌందర్యාත්මකයි. ඒක සම්පූර්ණ సౌందర్యයට ඉඩ තියෙනවා ස්වභාවයට ඉඩ තියෙනවා. සකර්මක කරන්න ගිය ගමන් ඒක නීති විවාහයක් බාටපත් වෙනවා හතරස්මයි. ඒක කිසිම సౌందර්යයක් නැහැ. ඉතින් ඒකට ගිය ගමන්ම කුරුසෙට තියලා එන ගැහුවා වගේ, කටු බෙදේ දාලා පෙරළුවා වගේ, දඬු කඳේ ගැහුවා වගේ බුද්ධමාකාර හිරයක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ භාෂාවේ අද අපි හිර වෙලා තියෙන හිරවිල්ල දිහා බලනකොට කිසිම කෙනෙකුට හරි අමාරුයි Taman භාවනා කරන මේක උනාද කෙරුවද කියලා. කමඨාන් සුද්ධ කරන්න කියලා කියනකොට මේක වෙච්ච දෙයක්ද කරපු දෙයක්ද? ඕක අහන්න අඩු ගන්න ප්‍රශ්න 15ක් 20ක් අහන්න ඕනේ. හරි උපදමදම කියන. හරි ආශාවෙන් කියන. ඉතින් මේක බලාපොරොත්තුෙන් කියලා චේතනාපරක ලැබි හොයාගෙන ගිය දෙයක්ද නැත්නම් ලැබිච්ච දෙයක්ද කියලා ඒ යෝගාවචරයෙන් අහන්න නැතුව කාගෙන් අහන්නේ? ඒ අර්ථ ભેදේ කියලා දෙන්න නැතුව කොච්චර කමටහන් සුද්ධ කරත් නැත්නම් මේ දින දෙපැත්තේ ඉඳගෙන කතා කරත් ඒක හරියන්නේ නැහැ. මෙන්න මේ වෙනස තමයි තියෙන්නේ හෘදේ වස්තුවයි මොළේ අතර. හෘදේ වස්තුව බොහෝම හැඟුම්overline කටයුතු කරනවා. ඒක හැම වෙලාවෙම සබහා ධර්මයට සාපේක්ෂයි. මොළේ හැම වෙලාවෙම තර්ක කරනවා. හැම වෙලාවෙම වාදයට බරයි. හැම වෙලාවෙම සමීකරණ අනුව වැඩ කරනවා. ඉතින් මේ දෙන කවදාකවත් කතා කරන්නේ නැහැ කියනවා. මැරෙනකම්ම ඥානීවිණියයි වගේ. හැමදම ෆයිට් තමයි. අරයා කියන දේ මෙයාට තේරෙන්නේ නැහැ, මෙයා කියන දේ අරයට තේරෙන්නේ. ඒ සුබතරාමේදී කරන වෙලාවේදී ඒ ජයසිංහ දොස්තර මහත්තයා ඇවිල්ලා මේ සාකච්ඡාවේදී ආයිදිරිපත් කළා කිව්වා මේ මුලේ දකුණු පැත්ත සහ වම් පැත්ත අතර ඒ අර්ධගෝල දෙකේදී දකුණු පැත්ත විතරමයි අපේ මොලේ වැඩ කරන්නේ වම් පැත්ත කවදාවත් වැඩ කරන්නේ. වම් පැත්තේ තියෙන හරීම సౌందර්ය වෙන ඕනම දෙයක් දරන්න පුළුවන්. ඊව ඉතින් මහ ලොකු දේවල් නෙමෙයි ඉතින් වෙච්ච දෙයනේ ඉතින් අපි මොකට ඒකට තරවන්නේ. නමුත් දකුණු මොලේ කවවම කවදාකවත් මොනම දෙයක්වත් වෙච්ච දේ වුණත් ආය අවුස අවුස අවුස අවුස ඒක මෙහෙම නෙවෙයි වෙන්න තිබුණේ මෙහෙමයි වෙන්න දෙන්නේ කියනවා හරියට නිකන් අලුතෙන් වෙනස් කරන්න පුළුවන්. අන්ත මත්තර මෙහෙම වෙන්න ඕනේ කියලා පුදුමාකාර නීති හදනවා. ඒකට මම කිව්වා මේ දුෂ්ටමත් ඔබ සමහරු කියනවා නේද මොළයේ තා හෘද වස්තු අතර ඔබතුමා මේ කියන්න හදන්නේ මොළයේම දකුණු අර්ධ ගෝලය සහ වම් අර්ධ ගෝලය කියලා. ඊට පස්සේ ගියා ස්වාමීන් වහන්සේ මොළයේ වම් අර්ධ ගෝලය දකුණු අර්ධ ගෝලයයි වම් අර්ධ ගෝලයේ දෙකේදී තියෙන මේ වෙනසෙදී මේ වම් අර්ධ ගෝලයේ කොටස හැඟුම් බරව තමයි වැඩ කරන්නේ බොහෝම හැම දෙයක්ම පිළිගන්න සුළු ඒක මාතෘත්වය ගැන කියලා කියන්නේ. එතන තියෙන මාතෘත්වයක් මේ පෞරුෂත්වයක් තියෙන පුරුෂාය ගතිය තමයි දකුණු අර්ධගෝලයේ තියෙන්නේ. ඉතින් පෞරුෂත්වය තමයි ඉස්සර වෙන්න හදන්නේ. නමුත් මාතෘත්වයේ ඕන දෙයක් දරාන තමන්ගේ දරුවන්ගේ කවදාකවත් වැරද්දකට හිටමනාව ගන්නන්න දුව වහගෙන ඒව නිකන් හැලියකුරු නැඹිලින් වහගෙන යන ගමනක් නෙතියි. ඉතින් හෘදවත්ව නියෝජනය කරන මේ පැත්ත තමයි ওই දෙන්න කවදාක මරණ ගම්ම කතා කරන්නේ. ඒ දෙන්න නිකන් කලු එළම එළහරකයි මීහරකයි බැඳගෙන ආහන්න හදනවා වගේ මීහරකන් නිතරම ගොඩ වතුරට අදිනවා එළහරකන් නිතරම ගොඩට අදිනවා. මේ අපි ඇඟ ඇතුළේ දත් මිටිකකාර ඈතිස්සේ නටන්නේ මේ දෙන්න බලනවා රැයටවත් අපිට නිින්ද ගියාට පස්සෙවත් මේක පොඩ්ඩක් රෙකන්සලියේට් කරන්න. එහෙම නැත්නම් මේ නිෂ්කාශනය කරන්න ඒවත් දෙන්නේ. ඒ තරම් නිින්ද ගියාවත් ඇහැරලා හිටියත් අපේ මොලේ ක්‍රියාකාරකම් වල කිසි වෙනසක් නැහැ. මොකද මේ පෙට්‍රෝල් ගින්දර ළඟ තිබ්බා වගේ කතා නොකරන සංනිවේදනය නොකරන දෙන්නේක් අතර ගමනක් තියෙන. ඉතින් මේක තමයි බාහිර යුද්ධ කියන්නේ. මේක තමයි බාහිරදී අන්‍යෝන්‍ය අවබෝධයක් නැතිකම කියලා කියන්නේ. ඉතින් ඒක ඒ අන්‍යෝන්‍ය අවබෝධයක් නැති කෙනෙක් ළඟ ඉන්න කෙනාට හොඳටම තේරෙනවා මේ ඇතුලේ තියෙන එක නිසා නීතිමන් සමුණු කරන දේ මනසක වැඩිම ඒ තියෙන ගතිය බාහිරට ඒ කම්පන වේග ඒ චංචල ගති නිකුත් කරනවා. බලනකොට වෙන්නේ මේ මනසක මෝඩකමක් කියලා නෙමෙයි මෝඩකමක් නෙමෙයි. ඒ සිද්ධ වෙන දෙයක්. මේ මිනිස්යා මේ කර්මයන්තරයට අහුවෙලා එහෙම නැත්නම් මේ හේතුඵල ධර්මයකට අහුවෙලා හරියටම එකම දේ දිගටම කරනවා. බලාගෙන ඉන්නකොට තමයි තේරෙන්නේ මේ න්‍යාය ධර්මයක් වැඩ කරන්නේ. ඉතින් ඒ වගේ දෙයකට එවැනි කෙනෙකුට අපි මේ යන්ත්‍රෙන් එහෙම නැත්නම් මේ අහුවෙලා තියෙන ඒකාකාරීකමේ මුදවලා යව ගොඩ ගන්න ඔය කොච්චර බ්‍රේන් ස්කෑන් කරත් හරියන්නේ. ඊට සතිය නැමැති කණ්ණාඩි අල්ලලා දෙන්න ඕනේ. තමන්ම තමන්ගේ මේ විනිශ්චය කරන හැටි වට ආදීනව ආනිසංශ පූර්ණ නිගමනයකින් තොරව පොඩ්ඩක් බලන්න කියලා. දෙවැන්නේක සම්බන්ධ වෙච්ච එක මම උතන බරපතල මේ පෞරුෂත්වයට ඇඟිලි ගැසීමක් සිදු වෙන නිසා සතිය මෙතනදී උද්දුම විදිහට මේ අසංකාරික සසංකාරික ભેදය එහෙම නැත්නම් මේ හෘද වස්තුව මොලේ අතර තියෙන මේ ගැටුම තීරුම් ගත දවසේ තීරණ අපිට කවුරුවක්වත් කරදර කරන්න ඕනේ නැහැ. කවුරුත් අපිට හුණියම් කරන්න ඕනෙත් නැහැ. කවුරුත් අපිට ඊර්ෂ්‍යා කරන්න ඕනෙත් නැහැ. වවාගෙන කන කැමැක් තියෙන්නේ මේ. අයියෝ හොඳට බීයක් කරන එන ගන්නවා වගේ ඇතුළත හැම වෙලාවෙම රණ්ඩු දෙයි මේ දෙන කවදාකවත් එකට සරල සමාන්තරව යන්නේ. මේ සරල සමාන්තර වීම තමයි පස්සම්බනේ කියලා සරුවත් සංසෙමින්ද සඳහන් කරනවා. ඒකට කියනවා පස්සද්දී එහෙම නැත්නම් පස්සම්බන එහෙම නැත්නම් සංහිඳියාව කියලා මෙන්න මේ සංහිඳියාවේදී පමණයි කියනවා මනස හෝ කය සුවසේවාවට වැටෙන්නේ නැත්නම් නිට්ටරෝම ගැටුම තමයි තියෙන්නේ අන්නේ ගැටුමේ ඡායාවක් ඉස්ලාම යෝගාවචරයට දාග ගන්න පුළුවන් ඒ කය සම්පූර්ණ සංසිඳවලා එක දවසක් බල්ල බෑ දෙකක් බල්ල බෑ පැයක් බල්ල බෑ දෙකක් බඩ. දිගටම යන්න දෙන්න ඕනේ මේ සංහිඳියාවටත් ප්‍රශ්න දාන්න. මේක හරිද වැරදිද? මම ඊගාට මොකද කරන්න ඕන? මම මේ ඉස්සරහට යන්නේ පස්සරට යන්නේ කියලා අර ඇතිවෙච්ච විවේකයේවත් එතන ඒ ඒ විස්රාමයේවත් ඒ ඇතිවෙච්ච හුදකලා බවවත් අනේ මේ රාගෙ දැන් නැහෙනේ. අනේ මේ දෝෂේ මෙතන නැහෙනේ. අනේ මේ මෝහේ නැහෙනේ. මෙතෙක් කල් ගෙනාවු මේ විශාල බර මේ බිම තිබ්බ එකවත් ඒ ඒ ඒ సంతානටම තේරෙනවා කියන එක ලබන එක වෙනම කතාවක් ලබ බව දන්නේ ඒක ඊටදී හාත්පසම වෙනස් කතාවක්. තමන් මෙතන ඉන්න බව වෙනම කතාවක්. ඉන්න බව දන්න ගතිය හාත්පසම වෙන කතාවක්. ඒක නිසා මේ භාවනා කරන කෙනාගේ ජීවිතයේ ඒක බොහොම මල්. හැබැයි තමන් විහිම්පල්. කල්පනා කරන්නෙම වැරදිලා දෝ පැටලිලා දෝ ඉතින් දෙන්න පුළුවන් තරම් ඒ සැක දමදම අවිශ්වාසයේ දමදම ඒ කටයුතු කරද්දි මේ කෙලෙස් කපනවා කියන එක කියන තමයි ඉදිරියට යනවා කියන එක බුදුන්ගේ අදිෂ්ඨානයක් මිස බුදුරජාණන්සේ කරපු අදිෂ්ඨාන ශක්තියක් දෝ කියලා හිතනවා කවදා හරි මනුෂ්‍යර පුළුවන් තාකල් කරන්න මේකට කෙනෙක් වනහන එක තමයි. ඒකට කියනවා මිච්ඡාපටිපත්‍ය අවිජ්ජාව කියලා ඇත්ත බොරු ඇත්ත කියලා හිතාගෙන ඒකම කොච්චර කිව්වත් ඒකටම වැටෙනවා. ඒ නිසා මේ කාය සංස්කාර සංසිඳිත වේලාවක මේ දැනෙන බාහිර අජ්ජත් සාමංවා පරංවා කියන කතාව හෝ සසංකාරික අසංකාරික හෝ මේන දේ කවදා හෝ Tamanට සාධනීය පැත්තට සාක්ෂියක් කරගන්න මේකේ කොච්චර කාලයක් ඒ යෝගාවචරය සිද්ධි වෙන්න ඕනද කියන එක. කොච්චර කාලයක් මේ යෝගාචරයක වශී කරගන්න ඕනද කියන එක ප්‍රමාණ කරන්න බෑ. කවදා හෝ මේ தත්තර ප්‍රශ්න නොකර කවදා හෝ මේ தত্ত্বය මේ කෙලෙස් වල සෑහෙන සංසිඳියාවක් බව තේරුම් අරගෙන මතුවෙන දෙයට කිසිම ආකාරයකින් ප්‍රතික්‍රියා නොකර ප්‍රතිචාරයේ පමණක් දක්වන්න පුළුවන්. ඒ කියන්නේ ඇසත්තේ නමුත් අන්ධෙක් වගේ මේ ධර්මතාවයට බලන්න පුළුවන්. කන් ඇත්තේ නමුත් බීරෙක්සේ මම මතුවෙන දේවල් දිහා බලන්න පුළුවන්. හයි ඇත්තේ නමුත් කොන්දපන් නැති කෙනෙක් වගේ බලන්න පුළුවන්. කොච්චර ඥානෙ තිබ්බත් මෝඩෙක් වගේ මේක දිහා බලන්න පුළුවන්. නැත්නම් මලමිණියක්සේ මේක දිහා බලන්න පුළුවන් නම් ඔන්න ධර්මතාවේ ධර්ම ඕජාව ස්වභාව ධර්මය ස්වභාවය විසින්ම ඉන්න පටන් ගන්නවා. දඟලන තාක්කල් චේතනා තියෙන තාක්කල් ප්‍රාර්ථනා තියෙන තාක්කල් අදිෂ්ඨාන කරන තාකල් කරන්නේම අර ස්වභාවික චලනය ස්වභාවික ගලණය අවහිර කරන එක. මේක තමයි අවිද්‍යාව කියන්නේ. මේක තමයි මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ. මේක තමයි ආයුෂ්මංස්කාරය කියලා කියන්නේ. ඉතින් මේ ආයුෂ්මංස්කාරයම සාක්ෂියක් වශයෙන් ගත්තොත් චෝනිස්මංස්කාර බාට පත් වෙලා තේරෙයි කිලෝරක් නැති අවිද්‍යාවක් නෙමෙයි නැති කිලෝරක් නැති මෝහයක් නෙ නැත්නම් මිච්ඡා දිට්ඨියක් නෙමෙයි මේකදී ඒකල ඒ මනසිකාර්යම අයෝචමනසිකාර හේතුයකට යෝනිසමනසිකාට හැලුනොත් මනසට කොච්චර සතුටක් ඇති වෙයිද අනේ බුදුහාමුදුර අපිට මේ දීලා තියෙන්නේ බුදුමාකාර ගැලවුමක් හැබැයි ඒක භාවනාවෙන් ගන්න එකක් නන් නෙවෙයි භාවනාවෙන් තමයි අපි පිටිය සකස් කරගන්නේ භාවනාවේ දුන්නට ඒක හරි යෝනිසමස්කාරට දාගන්න දන්නේ නැත්නම් සම්මාදිටියට දාගන්න දන්නේ නැත්නම් විද්‍යාවට දාගන්න දන්නේ නැත්නම් අර අර භාවනා නොකරන එක්කනාගෙත් ඇවිල්ල එහෙමම යනවා. මේක හරියට උත්සාහ කරා ඔය ඊයේ ස්වාමීන් වහන්සේ අපි ගිය වෙලාවේදී මේ විත්තිකාරයෙකුටම නිදහස දීලා සාක්ෂිකාරයෙක් වඩපත් කරගන්නවා. තේරුම් ගන්න මේ නඩුවේ මෙවලස තමයි දුර්ලභ මනස දැන් නඩුව විසඳන්න බෑ. ඒක කියන මිනිහා හොරා. ගැලවින සෑහෙන්න දන්නවා මේ වැඩේ කරපු ඇත. ඒක ඔබට උතාවිය සමාව දෙනවා හැබැයි ඇත්ත කියපන්. ආ මේ මනුස්සයා කියන්න පටන් අරගත්තාට සීරම අහුවෙන්න පටන් ගන්නවා. වගේ මානසික ආරේ මෙතෙක් කල හොර පැත්තට ගිහිලා අංශුමනසික ආරේ ගත කරපේක චපල හිත, වංචනික හිත, මායාකාරී හිත. හරි කියන් තින හරි දැන් ඉතින් උඹට මං කරදර කරන්නේ නැහැ. ඔබට පුළුවන් ද ඔබ කරපු හොරකම් ටිකට මම සම්පූර්ණ සමාව දෙන්නේ මම නඩුකාරයා තමන්ගේ තියෙන අධිකාරී ශක්තියෙන් දෙනවා. වෙච්ච දේ කියපන්. ආ නේදාට තමයි හොරායි කටින්ම යන්නේ. හොරාගේ අම්මයන් අහන්න යන්න එපා. හොරාගේ අම්මයන් පේන අහන්න යන්නත් එපා. හොරාම කියන දවස් තමයි හරියට આવන්නේ. ඉතින් බලන්න මොන්න තරම් පෙරලියක් එනත මොන තරම් වෙනසක් මේ යෝන්සුමන්ස් කාර්ය ආංශුමන්ස් කාර්ය සිද්ධ වෙන්න ඕනද කියලා මට ඊයේත් මතක් වුණා ඒක ස්වාමීන් වහන්සේට ඉන්න වෙලාවේ කිව්වනම් හොඳයි කියලා මේකට සාධක සූත්‍රයක් වශයෙන් ඔය සරුවචනාංශේ වැඩ ඉන කාලේ බිම්බිසාර රජුරවන්ට කොසල් රජුරණ මම මතක නැහැ රාජධානියේ අන්තිම මම් පහරන හොරු 500ක් පුදුමාකාර බලය පවත්වාගෙන හිටියා. ඒ රජුරණ ගම මල ඉසේකක් වෝ. ඒ මොකද මේ පරාතර ගියොත් රාජ්‍ය සේවකයකටත් යන්න දෙන්නේ අනිවාර්යයෙන් මම් පහරන. ඊපස්සේ රජුට විශාල ප්‍රයත්නයක් යොදලා යොදලා යොදලා 500 මල්ලා ගන්න. අලිගෙන නඩුව අහලා බැලුවට පස්සේ රාජ්‍යයට විරුද්ධ කැරලි ගහපන නිසා මරණීය දණ්ඩය තමයි තීන්දුව කරන්නේ. මේ රාජ්‍ය රූපත බලපුවාම මරණ දණ්ඩ තීන්දුව කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ අලුගෝසුවාට 500ක් මරන්න බෑ. හිට්ලර් ගා වගේ බඩු තිබුණේ නෑ මේ වෙලාවට. ඉතින් ඒ නිසා රාජ්‍යරුව හරි අපහසුකටපත් වෙනවා. මේ 500 දැන් මරන්න තීන්දුව රාජ්‍යරුව ගා උපකරන්නේ නෑ. ඊට පස්සේ රජු අන්තිමට තීන්දුව කරනවා මෙතනින් එක්කෙනෙක් කැමතිද කියලා අහනවා අනික 499 මරන්න ඌට නිදහස දෙන්නම් කියලා. රජුට පන්තිර කතා කරලා කියනවා උඹලගේ එකෙක් කැමති නම් අනික 499 මරන්න උඹට ජීවිත දාන දෙනවා කැමති කියලා. එතකොට මේ කණ්ඩායමට අන්තිමට මේකතු වෙච්ච එක කැමතියි. උට උට කණ්ඩායම හැංගීම නැහැනේ. අලුතෙන් ආවේ ඌ මිත්‍යකල් හොරකම් කරපේක අඩුම ෂෙයාරක ඌට හම්බුනේ. ඌකින මම මරගන්න. අර ඊට පස්සේ ඌ මරන්න පටන් ගන්නවා. එදා ඉඳලා ඌ 500 මරලා ඉවරනාට පස්සේ රාජකීය අලුගෝසුවා බවට පත් වෙනවා. සම්පදාටික් කතාවේ යන්නේ ඒකේ. අන්න ඒ වගේ ඉතින් රජුරණ කරන බෑ ඒකෙම එකක් අල්ලා ගන්නවා. අන්න ඒ වගේ මේ අයෝනිසෝමනසිකාට ගිය හිත ඒකම අල්ලාගෙන එක යෝනිසෝමනසිකාරය කියලා නැත්නම් චපල ගතිය එපා, වංචනික ගතිය එපා, මායාකාරී ගතිය එපා, සංස්කරණය කරන්න එපා. මේ ස්වභාවයෙන් කියපක්. මම ඔබට මොන වැරද්ද කරුවා සමාව දෙනවා කියවට පස්සේ හිතන්න ආයෝසමනසකාට ගියේ හිත යෝනසමනසකාට පැත්තට ගිහලා සාක්ෂි දෙන්න පටන් ගත්තොත් අපි මෙතෙක් කල නටලා තියෙන පිස්සුවක ප්‍රමාණය ගාගෙන තියෙන ගාගැනිල්ල අනාගතේ තියෙන අනාගැනිල්ල තේරුනොත් කොහොම හිටියද කියලා. බුදුන් කියලා නෙමෙයි. උසාවිකෙන් තීන්දුව කළා නෙමෙයි. Tamanටම තේරෙනවනේ මේ ස්වභාවයෙන් යන ගමන් වලට ඇඟිලි ගහන්න ගිහිල්ලා අහක යන කුණු කන්දල් වලට බුදුමාකාර විඳවිල්ලක් නේ. ඕක කොහොම කෙරුවක්වත් ඔය යන ජල්නි ගංගානෝ නිතරම පහල ගලානෝ තමයි. අපිට ඕක කොහොමඩක්වත් උඩ හරවන්න බෑ. මොකද යා බලාන ඉන්න බැරි කමට මේ ඇස් තිබුණාට බලන්න හන්දෙක් වගේ ඉන්න දන්නේ නැතුව අපි ඇස් තියෙන නිසා ඒක බලලා අතර මෙතන වෙනස් කරන්න හදනවා. එහෙම නැත්නම් කන් තිබුණට අහලා නැතර වෙන එක පොන්න කමක් බොණ කමක් බය අඩුකමක් කියලා හිතලා අහන දේ සකස් කරන්න හදනවා. ඒ වගේම නාසයට දිවට කයට දැනෙන දේවල් දැකලා නතර කරන්න පුළුවන් ගතිය නිවන බව නොදැන ඒ දකින අහන හැම දෙයක්ම සකස් කරන්න හදනවා. මේ සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. ඒක නැතත් ඕක අනිත්‍යයට යනවා. මම කරායි කිව්වට පස්සේ ඒක අනිත්‍යයට ගියොත් කරවා කියපේ කනට දුකක් වෙනවා. ඒ නිසා යන ධර්මතාවයට යන්න දීලා බලන එකේ හොඳ වැදගත්. හොඳ ප්‍රායෝගික පූර්ව ආදර්ශයක් තමයි මේ කාය සංස්කාර සංසිඳන වෙලාව. ඊට පස්සේ හැකිතාක් දුරට ඒක ඉන්නවයි කියලා කියන්නේ කවදාකවත් මේ කියන தත්ත්වයට අභියෝග කරන්නේ ප්‍රතික්‍රියා කරන්නේ මේක මට වෙනස් දියුණු කරන්න පුළුවන් කියලා හිතන්නේ එහෙම නැත්නම් මම දියුණු කළ යුතුයි කියලා බාරගන්නෙත් නෑ මේක මම කියන්නෙත් නෑ දැනගන්නවා මෙතන පුංචි විවේකයක් තියෙනවා වීතික්කම කෙලෙස් නෑ පරිඋත්හාන කෙලෙස් නෑ ඒ නිසා මේ தත්ත්වෙදී මම හොඳට තහවුරු වෙන්න ඕන මේක ධර්මට්ඨිති කියන නම සරුවචන්සේ පාවිච්චි කරනවා ධර්මයේ තහවුරුව ලබන්න ඕන ඊගා පියවර යන්න ඉස්සලා මේක හොඳට පදම් වෙන්න ඕන. ඊ ගාව පියවරට යන්න හදනවා නම් මේක පදම් කරන්නේ නැතුව ඒ තින් අර මේකත් එක්කම කඩන යාමක් තමයි හිතුවේ. මෙතනදී ඊ ගාවට මේ මේ මේ කියන ධම්මටිති අවස්ථාවේදී මේක විචිත්‍රකරනද එහෙම නැත්නම් මේක තව කියලා සංකීර්ණ කරන්න කියලා විදර්ශනා උපක්ලේශ රාශියක් මතු කරනවා. යම් දවසක යෝගාවචරය මේ ජීන දුක්ඛම සුඛයයි මේ තියෙන පට ව්‍යාපෝ තේජෝ වලින්තර වෙච්ච අවකාශ ධාතුවයි මෙතෙන් තියෙන සංඥාවන්ගෙන් අයින් වෙච්ච එහෙම නැත්නම් නිමිත්තෙන් අයින් වෙච්ච අනිමිත්ත ස්වરૂපයයි යමක් නොකර ඉන්න අසංස්කාරික ස්වરૂපයයි ඒතකොට විඥානය নানা ආකාර විදියෙන් ගොඩ පෙර කොදොරුකම් දෙන්න හදනවා අරක කරමුද මේක කරමුද කියලා මොකකටවත් අහුවෙන්නේ නැතුව ඒ ඉන්නකොට ඒ යෝගාචර නිවන් දැකලා නැහැ තාම. නමුත් ඒ නිවනට අවශ්‍ය කරන අවුල් නොකරන තත්ත්වෙට ගියාට පස්සේ ඒ වෙලාවේදී මේ Taman තුලින්ම Tamanගේ තකතිරුකම Tamanගේ මෝඩකම Taman මේ අහ කැනයි ඔඩොක්කේ දාගෙන කන ගතිය තේරුම් ගත්ත දවසේ තේරෙනවා මේක කවුරු මොන જાතියෙන් කාට උපදෙස් දුන්නා කොච්චර දන් දීලා පින් කරලා තිබ්බත් කොච්චර සිල් දක්ලා පින් කරලා තිබුණා කොච්චර සමාජ වල පින් කරලා තිබුණත් මේ අයෝනිසෝමනසිකාර යෝනිසෝමනසිකාරපත් වෙනවා කියන මේ විප්ලවීය වෙනස හැම වෙලාවෙම අහම්බයක් ඒ අහම්බේ සිද්ධ වුණා නම් හිතා ගන්න ඕනේ මේ තියෙන தත්තර හුඟා පදන් පදන් වෙලා තමන්ගේ වචනය සම්මා වාචා තමන්ගේ ක්‍රියා සම්මා කම්මන්ත තමන්ගේ ආජීවයේ සම්මා ආජීව කොහොම මේ தත්ත්වය අරදී නැවත සලකා බැලීමක් කරන්න. හරි අමාරුයි. මොකද අපි අර පරණ මේ පරණ වාහනයෙන් පේන්ට් එකක් ගෑවා. හිත වෙනස් වෙලා තියෙනවා. නමුත් යෝගාචරය ඇතුලේ වෙනසක් වෙලා තියෙනවා. එයා උත්සාහ කරනවා සම්මා වාචා කියලා වචන කතා කිරීම හැකිතා කඩු කරන්න කරන හැම වචනකින්ම සිද්ධ වෙන්නේ අවුලක්. sannivedanayak නෙවෙයි සිද්ධ වෙන්නේ ප්‍රපංචයක් විතරයි. එක්ක සම්පප්පලාපයක් කරන, එක්ක බොරුවක් කරන, එක්ක කේලමක් කරන, එක්ක හිස් වචනයක් මේ පරස වචනයක් කරන. ඒ වගේ යමක් හිතුවනම් මෙහෙම කරන්න ඕන කියලා ඒ කාන්තේම අවිද්‍යාව පදනම් වෙලා කියලා තියෙනවා. යමක් කෙරුවනම් කාය සංස්කාරයක් එනම් ගෙවපන්. එචා එදා ඉඳලා යෝගාවචරය අර යමක් නොකර සිටීමේ නැත්නම් ක්‍රියාව ප්‍රතික්‍රියාව අඩු කරලා ඒක ක්‍රියාවක් ප්‍රතිචාරයක් බවට පත් වෙන්න ඉඩයි. ඒකට මේ මනුස්සයා ගහක් බවට පත් වෙනවා. ගහ කියලා කියන්නේ කවදාකවත් Tamange Tamangeම අත්තක් කපලා මිට ගහලා ගත්ත පොරවෙන් Tamanටම කැපුවා. ගාහණේ කවදාකවත් චෝදනා කරන්නේ. බුදුන් දැන් සඳහන් කරන්නේ කපන පුරෝ කපන පුරෝකාරට හේවන දෙන එක විතරයි ගහ කරන්නේ. ඉන්ජා කටුකුරුන් දාන්ච ඉන්න කාලේ ඔය විශීගේ කුටිය උන්වංශ කියනවා තනියම කුටියටලා ඉන්නකොට කල්පනා වෙනවලු මේ වැඩ කාර්යකාරික ඔක්කොම කරාට ගහ කවදාවත් මොන්නම්ම දෙයක්ව සංස්කරණය කරන්නේ. සාමාන්‍ය මිනිස්සු කරන විදියට පරිසරයට අනුවර්තනෙ තියෙනවා. තමන්ගේ ಜಾති බෝ කරනවා පරිසර පොළවෙන් පොර ටික උරා ගන්නවා වැස්ස අවුව පාවිච්චි කරනවා ඔක්කොම සෙල්ලම් ටික කරනවා කවදාව සංස්කරණය කරන්නේ මනුෂ්‍යයා මට කවුද ලිපිය කවියක් කියලා දුනා සිත් පිට නැති දුර්ලතා සනසයි මනුසතා සිත් පිට නැති මනුසතා වනසයි දුර්ලතා මනුෂයා කියලා කරන ඔක්කපණ එක තමයි ඒ කපල මේක අරටු තියෙන ගහද්ද මේක කාටද විකුණ ගන්න පුළුවන් කියලා. තමන්ගේ සුභ සිද්ධිය සඳහා තියෙන එකම වස්තුව. විනාශ කිරීමේ වැඩපිළිවෙලක් තමයි කරන්නේ. ඉතින් යතින් බලනකොට මේ සංස්කාර ගැන බලනකොට මේ ගස්කොලන් වලින් ඒක නිසා වෙන්නේ සමහරට මේ අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා කියලා කියන්නේ ඒක පුදුමාකාර නිහඬ පණිවිඩයක් තියෙනවා. දැනසෙද කියන වචනේම කියනවා මහණෙනි මේ වණය විතර ස්ථිර සෞඛ්‍ය සම්පන්න සුන්දර වෙන්න කිසිම පද්ධතියක් මම දකින්නේ නැහැ. ඒකට ලැබෙන සෑම අමුද්‍රව්‍යයක් මේක ස්ථාවර කරලා මනුෂයාට දෙන්න තියෙන සියලුම දේ තියෙනවා. මොනම දෙයක් අතිල්ලා නැහැ. මොනම දෙයක් සංස්කරණය කරන්නේ නැහැ. ඉතින් ඒකට පේන්න තියෙන්නේ මේ බුද්ධ ධර්ම මිනිස්සු නිකන් ගස්කල් කරන අඛිරිය වාදයකට යවන එව නැත්නම් මේ නිකමුම් බාටපත් කරන දෙයක් බාට කියලා. මොකද ඇත්තටම කරලා කරන්නේ පවුනා. එහෙම නැත්නම් සංස්කරණ නම් නැත්නම් කර්ම රැස් කිරීම නම් ඉතින් කර්ම රැස් කිරීම තමයි මේ වගේ දුකක් එනවනම් ලොකුම දේ වෙන්නේ උත්සාහ කිරීමක් මොනම දෙයක්වත් නොකර. හැබැයි පූර්ණ අවදී. ඇස්සත්තේ නමුත් බී කන් අන්දේ කුසේ කටයුතු කරන්න පටන් ගත්තාම මේකේ පළවෙනි පාඩම නැත්නම් පළවෙනි පොත් ලැබීම සිද්ධ වෙන්නේ මේ කාය සංස්කරණ සංසිද්ධිමින් තමයි. මේක මේක සංස්කරණ කොට අර වගේ ලොකු යෝගාවචරයට එනේ විශ්වාස විශ්වසනීය භාවය තමන් තම සෝවන් වෙලා සකදාගාම වෙලා නැහැ. සමහර වෙලාවට ඒක පිළිබඳ අධි탁ෂේර කිරුවොත් rahat උනා කියලා හිතන තරමට යන්න පුළුවන්. ඒ නිසා මේ ඔය කාය සංස්කාර සංසිද්ධිලා ඒ සංසිද්ධිය හොඳට බලාගෙන ඒක පදම් කරගත්ත මනුෂ්‍යයාගේ හිත ස්වභාවයෙන් ওই ධම්මටි ඥානේ පන්නලා සම්මස්න ඥානෙට යනකොට සම්මස්න ඥානෙදී යෝගාවචරයට මේ ලෝක ධර්මය එහෙම නැත්නම් ලෝක න්‍යාය එහෙම නැත්නම් මේ ජන විඥාණය තේරෙන්න පටන් අර ගන්නවා පළ ඉස්සල්ලාම් වතාවට. නිකන් හන්දට ගිහිලා පොළොව දිහා බැලුවා වගේ කුරුලි ගැහෙන් බලනවා වගේ මේ පේන්න පටන් අරගත්තට පස්සේ අදාහ ගන්න බැරි තරම් Taman එක්කෝ මොකක් හරි විශේෂත්වයක් ලැබලා ඇති. Taman එක්කෝ අධිමානසික මේ අධිමානසිකත්වය හෝ අභිඥා ලැබලා ඇති. ඒක දෙකම එකයි. එහෙම නැත්නම් මාර්ගඵලයක් ලැබලා ඇති කියන ධර්මණයක්. මේ නිසා යෝගාවචරයට පීටි පස්සද්ධි ආලෝක උප ဋ ාණ ආදී උපේක්ෂා ආදී ගොඩාක් ධර්ම රාශියක් පහළ වෙන පටන් අර ගන්නවා ඒක අදි탁සිරුට අනිවාර්යයෙන්ම වැටෙනවා සේරම ධම්මොද්දච්චේ පිණිස හිටනවා භාවනාවෙන් හටගත්ත කුලප්පුවක් වෙනවා ධම්ම උද්දච්ච උද්දච්ච කියලා කියන්නේ අවිශ්චිච්ච ගතිය ධම්මොද්දච්ච කියලා කියන්නේ මේක භාවනාවෙන් හටගන්න ඒකට යෝගාචර දරා ගන්න බැරි තත්ත්වකටපත් වෙන එක පැත්තකින් මෙතෙන්ට එනකන් තිබුණ දුක් කරදර නිසා දරා ගන්න බෑ. දැන් ඊට පස්සේ ඕනට වැඩිය තමන් ගන්න අධිතක්ෂර නිසා දරා ගන්න වෙනවා. අන්නේ මට්ටම් ඒ ඒ කියන මේ කියන පරීක්ෂණ දෙක කඩයිම් දෙක පැන්නට පස්සේ තමයි ඒ පණින වේලාවෙදි යෝගාවචරයට කාය සංසිද්ධ කරගෙන ඉන්නකොට කය දිහාම බලන අමුතු දේවල් දාන්න ඉන්නකොට විවිධ සංඥාවල් සහ විවිධ වේදනා ඉද්ද නිසා ඇති වෙන වේදනා සහ ඇතුලෙන් හට ගන්න වේදනා. හිතලා ගන්න වේදනා සහ නොහිතයි බීම ඇති වෙන වේදනා. ඒ වගේම සංඥා වගේක් එනවා මැරිච්ච දෙමාපියෝ ඇවිල්ලා කතා කරනවා අර සද්ද ඇහෙනවා මේ ගඳ දැනෙනවා নানা ප්‍රදේවල් සිද්ධ වෙනවා. ඒකට යෝගාචර සෑහෙන අදි탁ෂේර වලට යනවා නැත්නම් අව탁ෂේර වලට යනවා මේ භූත දේවල් අද්භූත දේවල් එහෙම නැත්නම් අභිඥා නැත්නම් පරිචිත්ත විඥාන වගේ දේවල් ඒක නිකන් බොහොම ලේසියක් තේරෙන පටන් ගන්නවා. ඉතින් මේවා මේ සංඥා සහ වේදනා දෙක අර කය එහෙට මෙහෙට නාලවනවා নানা ප්‍රකට වේදනා දෙනවා සංඥා වේදනා වෙනවා වෙනවා කියලා දන්නේ නැතුව මේන දේවල් අල්ලන්න ගත්තොත් මමයි මේක දැක්කේ දැක්ක එක මගේයි මේක මොකක් හරි මේක ඇතුළතක් තියනවා කියන එක අනිත්‍ය සංඥාව වෙනකොට නිත්‍ය සංඥාව ගත්තොත් ඉතින් එතන කරකවන්න පටන් ගන්නවා. එතනදිත් මේ වචී සංඛාර කාය සංඛාර ගෙවම් කරගෙන ඊට පස්සේ චිත්ත චිත්ත පරිසංවේදී චිත්ත පරිසංවේදී ඉස්සලා කියනවා පසම්බයන් චිත්ත සංඛාරම් කියලා ඉස්සල්ලාම වතාවට මේක ඇතුළේ නිකන් අර ඇහෙන කැඳ හැලියක වත්තට එක එක එක එක වරින් වර උඩ ඇවිල්ලා පෙරලිලා යනවා වගේ හිතා ගන්න බැරි කොහේම සම්බන්ධ නැති වේදනා එන්න පටන් ගන්නවා. සමහරට සැප සමහරට දුක. ඒ වගේම සමහර සංඥා එන්න පටන් ගන්නවා කිසිම අදාළතාවයක් නැහැ පසුබිමට එක පාරම ඇවිල්ලා යන්න පටන් ගන්නවා. හැබැයි ඒක නිකන් බොහොම සජීවීව අහස් කුරපත්තු කරව නැත්නම් අහස් වෙලිලාපත්තු කරව වගේ පේන්න පටන් ගන්නවා. මේවා මේ සංස්කාර බව නැත්නම් චිත්ත සංස්කාර බව නොදැන යෝගාවචරය මේව ගැන ව්‍යවෘත වෙන්න පටන් අරගත්තොත් හැම දෙයක්ම තමයි ආය සකස් කිරීම සංස්කරණ සිද්ධ වෙනවා. මෙවයිදිත් මේවා මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයිලා කිව්වොත් තතර කාය සංස්කාර සංසිඳනකට ගත්ත අත්දැකීම පාවිච්චි කළොත් දකින්නතු ඉන්නවා කියන එක නෙවෙයි, දැකලා ප්‍රතික්‍රියා නොකර සිටීම. දැනිලා ප්‍රතික්‍රියා නොකර සිටීම. ආනෙක ඉන්න පටන් ගත්තා මෙවුවා නටන්න ගත්තොත් ඒවත් නටන. දිව්වොත් යකා බය වෙලා යකත් එක තමයි දුවන්නේ. නිසා බුදුසසුනන්සේ කියන යකා දැක්කනම් එතරම් නිස්සද්ද වෙන්නේ. කිරෙන්නේ නැහැ. බය වෙච්ච මනසට එහෙම කරන්න බෑ. නමුත් පොත්පත්වල සඳහන් කරලා තියෙනවා කැලේ ඉන අලි රංචුවකට තර්ජනයක් ආවොත් අලි රංචුව කරන්නේ හේමම එහෙම ගල් වෙන්න ඕන. ඒක තමයි ඒ අලින්ගේ ස්වභාවය. ඉතින් ඒ වෙලාවේදී මහා ඇතා ඌ හොඬේ උස්සලා හැම දිහාවටම දාලා බලනවා ওই පැත්තෙන්ද ගඳේ ඉන්නේ. හරි බොහොම සංවේදී ගඳට. ඉතින් ඒක නිසා නිරීක්ෂණය කරන්න ඇත්තෝ කියනවා මේ වෙලාවට මේ සංහිඳියාව නතර වීම දන්නේ නැති අලිපටව. උන් එහෙම දුව පැනලා අතු කර අතු කඩන සද්දය ආවොත් අර මහ ඇතාට හරි කරදරයි. මේ එන සංඥාව බේරගන්න නිසා උන්ට ගහලා උන් රැළ මැදට ගෙන්නනවලු ගෙන්න හිර කරගෙන අනික් හේරම එහෙම නතර වෙනවා. අද ගොන් අලියෝ මිනිස්සයෝ මොන හරි වෙච්ච ගමන් කලබල වෙනවා. ගොංගලිකම ඒකෙදී අලියගේ තරම්වත් දැනුමක් නැහැ. මොකද කලබලයක් වෙනකොට දඟලලා මොනවක් කරන්න බෑ. ඒ මොකද බෝම්බ ගහන මිනිහා මේක දන්න නිසා පළවෙනි බෝම්බ ගැහුවට පස්සේ ඔක්කොම දුවගෙන යනවා ඒක බෑ. ඒකට ගහපුවම දෙවෙනි එක හැන්දි ගෑවිලාම යනවා. බෝම්බ ගහනකොට ගහන්නේ එහෙමයි. පළවෙනි එක ගහන අවුස්සන්න ඒක පොඩි පෙට්‍රල් බෝම්බයක් විතරයි. දුන්නාට පස්සේ දෙවෙනි එක යන ඉනමක් නෑ. මොකද කාට වුණත් තියෙන්නේ කලබල වෙච්ච ගමන් ඒක දිහා බලන්න ආසාවයි. කෙලෙස්නුත් වැඩ කරන්නේ හිමයි. පොඩ්ඩක් අවුස්සල දානවා. අවුස්සල දැම්මට පස්සේ ඔතන දුර්වලම එක. මනස බාහිර අඩුම එකනව වැඩියෙන්ම දගලන්න පටන් ගන්නවා. එතකොට දන්න මනුස්සයා පැත්ත කරලා කරබන් නිකන් ඉන්නවා. ඉතින් එතකොට අර මේ අවිසිච්ච එකන ඉතින් ගන්නවා සුඛාන මාතට. ඊට පස්සේ ඉතින් අනාතයි තමයි. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ අවිද්‍යාව යම් තාක්ද ඒ තියෙන තාක් කල් අපි මේ අනවශ්‍ය දේවල් වලින් සංස්කාර ඇති කරනවා. යම් තැනක අවිද්‍යාව නැද්ද? එයා මේකේ මුල දන්නවා, මැද දන්නවා, අග දන්නවා විතක්ක කවදාකවත් ඒකට ඇඟිලි ගහන්න යන්නේ. ඒක තමන්ගේ ඇඟ පිට කඩා දමා ගන්නෑ. ඒකලා සංහිඳියාවකට නැත්නම් පස්සම්බණයකට උත්සාහ කරනවා මේ කලාව තමයි සුපටිපන්නයි කියන්නේ. මනාකොට පිළිපන්නයි කියලා කියන්නේ කැළඹිච්ච තැන දැක්කට පස්සේ බුල්ලුවන් තරම් තමන් එකක් බේරෙන. දෙක අනික අනිකේ දඟලන කිසිම කෙනෙකුට මොනම හේතුවක් නිසාවත් අනුග්‍රහ කරන්න යන්නේ තමන් නිකන් නැහැ වුණා වගේ නොදැක්කා වගේ කාලය ගත කරන්න පටන් අරගත්තට පස්සේ හරියට බැනුම් අහන්න වෙනවා. ඒක කියන්නේ නෝන්ජලයා කියලා කියනවා, චක්කමක් නැති මිනිස්සයයි කියලා කියනවා, নানা ආකාර දේවල් කියනවා. නමුත් අහු වුණොත් තමයි ගෙවන්න ඕනේ. ඒ නිසා සුපටිපන්න වෙන කෙනා හැකිතා කරණීය ගත වෙනවා. හැකිතා කෘක්ක මූල ගත වෙනවා. හැකිතා ශූන්‍යාකාර ගත වෙලා මේ සෙනගත් එක්ක හිටියොත්, ඇවිස්සුනොත් ඇතුලෙන් එන එකක්ද පිටින් එන එකක්ද? හිතලා කරපු එකක්ද ඉබේ සිදුවෙච්ච එකක්ද කියන මේ කිසිම විනිශ්චය කරගන්න බැරි වෙනවා. අපි විනිශ්චය අහන්න වෙනවා අල්ලපු ගෙදරින් මං ඒ වෙලාවේ මායිති වුණා දන්නෙත් නැහැ, කෙරුවා දන්නෙත් නැහැ. උඹ මට ගැහුවක් දන්නෙත් නැහැ, මම උඹට ගැහුවක් දන්නෙත් නැහැ කියලා. මේ බාහිරේ අපිට සාක්ෂි ඉල්ලන්න වෙන්නේ අපේ මේ සතිය පාවා දීලා අපි මේ වෙලාවේදී කලකොල කරගන්න නිසා. ආන මේ தത്വයේදී යම් කිසි කෙනෙකුට ඒ කලකොල භාවයේ දැනගෙන කවුරු මොන විදිහේ කලකොල වුණත් මේ ධර්මතාවය ක්‍රියාත්මක වෙන නිසා මම යන්න ඕනේ. මම මේ කය සංසිඳවගෙන ඉන්න જાති මිනිස්සෙක්. නිසා මේකේ මතුවෙන මේ වේදනා සංඥා නැමැති මේ චිත්ත සංස්කාරවලදී මේකට උඩගෙඩි දෙන්න යන්න එපා. අවසන් යන්න එපා. ඒ කටියට නටන පිටියේ නටන පිටියේ නටන දීලා පිටියේ දීලා බලාගෙන හිටියොත් ඊබේම සංහිඳියාවක් එතකොට මේ කාය සංස්කාර සංසිද්ධියාවේදී පස්සේ ඉන්නේ වීති පරිසංවේදී සුඛ පරිසංවේදී කියලා බොහොම නිර්ාමිෂ ප්‍රීතියක් සහ සුඛයක්. යම් දවසක යෝගාවචරයට පුළුවන් වුණා නම් මේ චිත්ත සංස්කාර දැනගෙන චිත්ත සංස්කාර සංහිඳුව ගන්න ඊට පස්සේ එනවා එනවා තත්වයක් චිත්ත පරිසංවේදී අසසී සාමීති සික්කති චිත්ත පරිසංවේදී අසසී සාමීති සික්කති කියලා සම්පූර්ණ භාවනා මනෝලෝකයක් විතරයි. හරියට පේන්නේ රූප ධර්ම නෑ නාම ධර්ම විතරක් තියෙන වගේ හුදු හිත. ඒක තමයි පිරිසිදු හිත. කෙලස් නයි ගන්න. නීවරණ මට්ටමේ නම් ඇත්තෙම නෑ. අනුශේතාව කැපිලා නෑ. මට තාම මතුවෙලත් නැති වෙලා තියෙන පුළුවන්. එතකොට හිත දකිමින් ඒක සාමාන්‍ය අටුවාව විස්තර කරන්නේ චතුත් අධ්‍යාන උපේක්ෂාවට අවිලා තියෙනවා. නමුත් ආනාපාන සතියේ ඒ චිත්තපටි සංවේදී කියලා කියන චිත්තානපස්සනාව විස්තර කරන පළවෙනිම පාඩය ඒක සුද්ධ විපස්සනා අවස්ථාව. අන්නේ චිත්ත සංවේදී අවස්ථාවට එනකොට අර පහන් දැල්ල පීකියක් මැද තිබු පහන් දැල්ලක් වගේ නෙවෙයි. චිමිනියක් හයි කරපේවා වගේ කෙලින්ම උඩටපත් වෙනවා. කුලං වදින්න දඟපත් වෙන පහන් දැල්ල වගේ යාට තීරණ පටන් ගන්නවා ලෝකේ කොච්චර සද්ද තිබුණාද? ලොච්චර හිතවිලි ආවත් කොච්චර කයේ ඇරීමේ වේදනාවක් තිබුණත් ඇතුළත විවේකය ඇතුළත සංහිඳියාව ඒ හුදකලා බව මොනම දෙයකින්වත් කැඩෙන්නේ නැහැ. කැඩුනත් ඒක නිශ්චල වතුරකට පුංචි මේ මල් පෙත්තක් වටනවා සලිතනක මාලාවක් ගියා. ඒක උනන පස්සේ ආයක තැම්පත් වෙනවා. ඒකට මේ යෝගාවචර දන්න මේක තනවා වඩා ගන්න හැටි. ආන් මේ විදිහට චිත්ත පරිසංවේදී වුණාට පස්සේ ඒ ਸਰුවචනාංශේ නිකන් ආශිංසනය කරනවා කියනවා අභිප්‍රමෝදයන් චිත්තං අස්සසීසාමීති සික්ඛති අභිප්‍රමෝදයන් චිත්තං පස්සසීසාමීති කියලා අති ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා මේ සක්කාත භාවයේදී වචී සංස්කාරයේ සංසිඳනකොට කොච්චරක් භාවනාව ස්වයන් සිද්ධ වෙනවද කාය සංස්කාරයන් ආනපන සතිය සංසිඳනකොට ඒ යෝගාචරය සම්පූර්ණ නිකන් ආචන්තරාව ඔටෝමැටික් පයිලට් එකෙන් දැම්මා වගේ ඔටෝ පයිලට් එකෙන් ගියා වගේ ඉතින් ගෙනියන්න පටන් ගන්නවා ඊට පස්සේ යම් දවසක යෝගාචරය ඊගාට එන මේ වේදනා සංඥා දෙක නැමැති චිත්ත සංස්කාර පිළිබඳවත් නොසැලෙන මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා මේවා පිටින් එන එකක්ද ඇතුලෙන් එන එකක්ද හිතලා ගත්ත දෙයක්ද ඒ සිද්ධ වෙච්ච දෙයක්ද කියලා බලනකොට තීරණ පටන් ගන්න විශාල සංස්කාර ගොඩක් තියෙනවා ඒවා අසංස්කාර මනෝවිඤ්ඤාණ. මරණ ගෙන අපි ඇබ්බැහි නිසා හරින පුරුදු මේ රුචි අරුචිකන් නිසා ඒක ඔහේ ක්‍රියාත්මක වෙනවා. හරියට කැඩිච්ච හුණු වලිගේ පණ ඇති හුණට වැඩිය ගැහෙනවා. ඒක තමයි දැන් තියෙන ට්‍රික් එක. මුණ අල්ලන කවුරු හරි පිටිපස්සෙන් යනකොට කැඩිලා යන වලිගේ හුණට වැඩිය වේගෙන් ගැහෙනකොට සතාගේ අවධානය අර පුංචුණාට වලිගේ දිහාට යොමු වෙච්ච ගමන් හුණ පැනලා. ඒ වගේ තමයි මේ සංස්කාර කාය චිත් කාය වචී සංඛාර කාය සංඛාර චිත්ත සංඛාර වශයෙන් ගෙවෙනකොට මොනවදෝ වැඩ රාජකාරි ගොඩාක් යනවා. ඉතින් යෝගාචර තාමත් නිකන් පෙළෙන ගතියක් තේරෙනවා. යෝගාචර තාම නිකන් දවන ගතියක් තේරෙන හොඳටම දන්නවා මේකටමයි කිසිම සම්බන්ධයක් නැහැ. මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේක කවුරු කරන දෙයක් නෙවෙයි. මේක මට කවුරුත් එල්ල කරලා කරන දෙයක්වත් නෙවෙයි. මේකට මම මොන જાති කරොත් මේක නැති වෙන්නේ නැහැ. ඉතින් මොකටද මේක ප්‍රයත්න කරන්නේ? ඕක දිහා හොඳට මේ තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා බලනවා. මිසක්කා ඉස්සර වගේ පාය දාච්ච බල්ලෝ වගේ මේක ප්‍රතිපා උත්තර හොයන්න යන්නේ. උත්තර හොයන්න බෑ. යා හොඳටම අයින් කරලා තියෙන කාය සංස්කාර අයින් කරලා වචී සංස්කාර, චිත්ත සංස්කාර අයින් කරලා මේක තමයි භවය කියන්නේ. මේක තමයි පැවැත්ම කියන්නේ. පැවැත්ම තියෙන තාක් තවනවා. පැවැත්ම තියෙන තාක් පෙළනවා මේක කර්ම දෝෂයක් නෙවෙයි. කෙලෙස් නෙවෙයි. මේකට තමයි අපිට යන්න ඕනේ. මේකත් එච්චර ගියයි කියලා ලොකු ලාභයක් නෙවෙයි. දවන තවන ගතිය. නමුත් මේක අසංස්කාරිකව සිදුවෙන දෙයක්. මම කොච්චර ප්‍රයත්න කරත් මේක නතර වෙන්නේ නැහැ. නමුත් මේක ඉන්නකොට මේක බාර ගත්තට පස්සේ මේකේ රාගේ නැහැ. මේ පෙළෙන ගතිය මොන රාගයක්ද? මේ තවන ගතිය මේක මා කරායන එකක් නෙවෙයි නම් කවුරුත් එක මට එල්ල කරපු දෙයක් නම් මම තරහ වෙලා ඇති වැඩකුත් නැහැ. මෙන්න මේක වළක්කලා මේ රූප බලන්න යන එක තමයි අවිද්‍යාව කියන්නේ. මේක වළක්කලා රත් දහන්න යන එක තමයි අවිද්‍යාව කියන්නේ. මේක වළක්කලා ගන්ධ රස පහසට යන එක තමයි අවිද්‍යාව කියන්නේ. නමුත් චිත්ත සංස්කාර සංසිද්ධිය වඩ පස්සේ අඩිය පේන්න පටන් අර ගන්නවා. උප්පත්තියේ ඉඳලා මරණ කම්ම අපි ළඟ තියෙන මේ පෙළන තවන ගතිය. කවදා හෝ පරිණිරවාණයට යනකම් මේ පෙළෙන තවන ගතිය තියෙනවා. හැබැයි ඒක ස්වයංසිද්ධ දෙයක් කෙනෙකුට ඉල්ල වෙච්ච දෙයක් නෙවෙයි. මේක මම කියාගත්තොත් නම් තැවෙනවා. නමුත් ඒ වාච හොඳටම තේරෙනවා. මේක මම කියාගන්න ඕන එකක් නෙවෙයි. මේක මම නොකියගන්න නැත්නම් සංස්කාරයක් කරගන්නේ නැති වෙන්න එයා ඒ වෙනකොට අර සංස්කාර කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර වශයෙන් ගියපු නිසා මේක පිළිගත් දවසේ ප්‍රයත්න කිරීම මේන් අත මිදීමට ගන්න ප්‍රයත්නේ අතහරින යොනිකන පයෝග පටිප්පත් සම්පණේ කියලා. එතකම්ම හිතන්නේ මේක දුරු කළ හැක්කක්. මේක අල්ලපු දෙවිනියා මට කරපු ඕනියම. එහෙම නැත්නම් මගේ අත්තරද්දා මගේ සීල නැති නිසා මේ මේ වගේ සද්ධාව නැති නිසා ඒ නැත්නම් මට පාර වැරදිලයි කියලා හැම වෙලාවෙම සැක කරපේ කාර සැක කරන්න පුළුවන් අල්ලලා අයින් කරන්න පුළුවන් කාරණා අයින් කරලා අයින් කරලා අයින් කරලා මේ අඩියේ තියෙන මේ පෙළන තමන ගතිය දැකපු දවසේ ඒ යෝගාචරය මේ දුක්ඛ සත්‍ය පිළිබඳ පළවෙනි අවබෝධය ලැබුවා වෙනවා. ඊට පස්සේ සන්තෝෂ වෙන්න දෙයක් මොකක්වත් නැහැ. ඔය සන්තෝෂ වෙන්න කියලා හම්බෙච්ච ඉටි ගෙඩියක් නැහැ. තියෙන්නේ මේ පෙළන ගතියට මුණ දීපික විතරයි. මේ තවන ගතියට මුණ දීපික විතරයි. කනගාටු වෙන්න දෙයක්වත් නැහැ. මොකද ගියේ ඕනම කෙනෙකුට ඔච්චර තමයි දකින්න හම්බෙන එක මේ එක්කිනෙකුට ලොකු කෑල්ල හම්බ වෙනවා අනිතර පොඩි කෑල්ල හම්බ වෙනවා අනිතර මුල්ලවරින් හම්බ වෙනවා දෙවන මුල්ල ඒව මොකක්වත් නෙමෙයි. ඒ වගේ මේක නොදකින් කියන මේක මට නොවේවා කියලා මේක මට වෙනස් කරන්න පුළුවන් කියන අවිද්‍යාවේ ඇතිවෙන ප්‍රයත්නයක් නැහැ. ඒක දිහා සාමාන්‍ය කියනවා ගංගාවක් මේක මම කැලණි ගඟ මේක මම මහවැලි ගඟ මේක ගංගා නංගම් කියන ගිය ගඟ මූද ඇතුළට ගියාට පස්සේ ජානන්‍යතාවය ඉවරයි ගඟ නැති වුනෙත් නෑ නමුත් ඒ ගංගා හඳුනා ගන්න තියෙන රූපාකාරය නැති වුණා නෙවෙයි වතුර තියෙනවා. නමුත් ඒකට ගංගා නම් වතුර කියන්නේ නැහැ දැන්. මේකේ සාගර ජලයේ පාඩපත් වෙන නිසා රූපාකාරයක් දිවිලා ගියා. වෙනම විදීමක් කරන්න බෑ උත්තර තිබුණ කරදිය මිරිදිය මිරිදිය දැන් කරදිය බවටපත් වෙලා තියෙනවා. සංඥාවක් වශයෙන් ඇඟිලි දික් කරලා පෙන්වන්නත් බෑ ගංගා කියලා දැන්. සංස්කරණයක් වශයෙන් අර ගඟේ තිබුණේ ඒක දිගට ගලන රේඛාවල් ඒ ගලනේ මොකුත් නෑ දැන් මොහොතේ එකතු වුණාම ඒකේ සංස්කරණයක් ඉවරයි. විඥානයක් වශයෙන් දෙක වෙන්කොට හංක ගන්න බෑ. සුවගේ යෝගාවචරය නිකන් හරියට කියනවනම් ඒ විශ්වගත ශක්තියට తాවකාලිකව ඒ සංස්කාර සංසිජීමත් එක්ක ගිහිල්ලා යන්න ඉන්න පුළුවන්. යන්න පුළුවන් ආයෙත් ඔන්න සංස්කරණය කරන තැනට ඉන්න පුළුවන්. මේ දෙක අතර බොහෝ වාර ගානක්. කැමැති කැමැති පරිදි හයියෙන් හුස්ම ගන්නවා හැද්ද කාරිනවා ආයෙ ඉඳ ගන්නවා ඉඳ ගත්තත් ආයෙ සතිය කැඩිලා නැහැ සමාධිය ගන්න ආයෙත් ඒකට යනවා ඕම කරනකොට කරනකොට තේරෙනවා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේක ගෙවන හැටි කියලා කියන්නේ Nirodhaය. ආයි මතුවෙනවා කියලා කියන්නේ සමුදය. මේ ඇතිවීම නැතිවීම දෙක. සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම දෙක නිකන් එක පැත්තකින් කියනවා නම් ආස්වාස් ප්‍රස්වාසයේ මේ එනවා මේ නැති වෙනවා. ආයි මේ එනවා මේ නැති වෙනවා. මේ මේ දෙක දිහා බලාගෙනකොට තියෙනවා මේක ගෙවෙන තැන තමයි සැපේ තියෙන්නේ. නැත්නම් ගෙවෙන තැන බැලීමට අපි කියනවා නිරෝධානුපස්සනාව. khයානුපස්සනාව, වයානුපස්සනාව කියලා මෙන්න මේ දේ ගෙවෙන බව, බය වෙන බව, ඡය වෙන බව දැක දැක ඉන්න පුළුවන්කමක් තියෙනවනම් ඒක තමයි Nirodha Gamini පටිපදාව. ඉතින් බුදුරජාණන්සේ කියන යම් කිසි කෙනන්න ඒක ඉස්මතු කරගත්ත දවසේ සුපටිපන්න. ජීවල් මතුවෙන එක ධර්මානුකූලව වෙයි. අපිට තියෙන එක ගෙවම් කරන වෙලාවේදී උන්ට හැක් පිට හැක් තියාගෙන ආවමංගල්‍යයක් දුමංගලයක් නෙවෙයි ඒ Nirodhe. Nirodha Gamini ප්‍රතිපදා නිරෝධේ නැවත නැවත කිරීමට අවශ්‍ය ප්‍රතිපදාවට කියනවා සුපටිපන්න භාවය කියලා. ඒ නිසා මේ සුපටිපන්න භාවය කියන්නේ නම් යේකේච බික්වේ සමනාවා බ්‍රාහ්මනාවා කියලා තමයි පටන් ගන්නේ. යම් ශ්‍රමණේ කෝ බ්‍රාහ්මණෙක් කියලා. නැත් එහෙම මේ පටබැඳි නමක් ඕනේ යම් කිසි කෙනෙක් ඒ සුපටිපන්න භාවය දකිනවා නම් ඒ මනුස්සයාට ශ්‍රමණයයි කියන්න වටිනවා. ඒ මනුස්සයාට බ්‍රාහ්මණයයි කියන්න වටිනවා. ඒ මනුස්සයා මේ කියන්නේ කායිකියත් සාමාන්‍යනිකායිකියත් උපසම්පදායිකියත් සාමණේර වෙලා හිටියත් නැත්නම් ඉස්ටි වුණත් පුරුදු වුණත් පැවිදි වුණත් නැති වුණත් සුපටිපන්න භාවය හරහා බලනවා නම් මේ කෙලස් එක තියෙන සම්බන්ධයක් තියෙන්නේ මේ සංස්කාර හරහා මේක තේරුම් ගන්න ගිය දවසේ ඒ පුද්ගලයා සදාචාරය පිළිබඳව අන්තිම අඩියට තමන් වග වෙනවා කොච්චරද කියනවනම් අතේරුම් ගන්නවා හිතන හැම හිතවිල්ලකම කරන හැම වචනයකම කරන හැම ක්‍රියාවකම අවිද්‍යාව තියෙනවා අවිද්‍යාව තියෙන තාක්කල් මේවා රඟපෑම. මේවා මවාපෑම. මේවා සංස්කරණ වෙලා තියෙන නිසා මේවා සංස්කරණ නැත කරන්න බෑ. කළ යුත්තේ පුළුවන් තරම් අඩු කරලා අඩු කරලා යම් අතාක අවිද්‍යාව තියෙන එක සංස්කාර වෙන නිසා අවිද්‍යාව දුරු කරලා මේ වෙන දේ ධර්මතාවයකට ඉඩ ඇරලා. ඒකට තතතාවය කියලායි අපි ශාසනය සඳහන් කරන තථාගත කියලා කියන්නේ තතතාවයටපත්. ਸਰවතනාංශ පිළිබඳ බුද්ධ ශ්‍රාවකව සඳහන් කරන තථාගතයන් වහන්සේ කියන. තථාගතයන් වහන්සේ කියන්නේ මේ තතතාවයට පත්තරා. උන්වහන්සේ ආයේ කිසිම දෙයකට සැලෙන දෙයක් නැ ස්වභාව ධර්මයට පත්තරා. ඉතින් ඕනම කෙනෙක් ඒ தත්ත්වයට පත් වුණොත් තථාගත තමයි. ඉතින් සුපටිපන්න භාවයේ කෙලවර තමයි ඒක. ඉතින් ඒක මේ විදිහට සංස්කාර හරහා දකින්න දකින්න දකින්න ඒ යෝගාවචරයා සාමාන්‍ය වචනෙන් කියනවනේ යමක් නොකර වෙන දෙයකට වෙන්න ඇරලා බලා සිටීමේ හැකියාව කියනවා. නමුත් මේ කිසියෙත්ම අකිරිය වාදයක්වත් නාස්තික වාදයක්වත් නෙවෙයි. මොකද යෝගාචරකේ සතිය හොඳටම අවදි ප්‍රමාදයක් නැහැ. වෙන සියල්ල පිළිබඳ පූර්ණ අවදියක් තියෙනවා. ඒ නිසා යෝගාචරය ගත කරන හැම චිත්තක්ෂණයකම පූර්ණ ජීවිතයක් තියෙනවා. අත්මින් එපිට ගත කරන හැම චිත්තක්ෂණයකම අවිද්‍යාව තියෙන නිසා ඒක මරණින්දක් විදියට සර්වචන්සි පෙන්නනවා. පෘථග්ජන මේ දඟලන දැඟලිලි නිින්දෙන් කරන දේවල්. හීනෙන් කරන දේවල් වශයෙන් පේන. ඒ නිසා අර චිත්තක්ෂණේ වටනවා එමෙ හීනෙන් ගත කරන අවුරුදු 100කට වැඩි. ඒ නිසා කායනපසනාදී යන කෙනා යම් වෙලාවක Tamanda ඒකේ සංහිඳියාවක් එනවනම් ඒකේ නිබ්බාන නිවීමේ ප්‍රතිපදාවෙන් මේ සංහිඳියාව වැඩි කරන්න බොහෝ වෙලා ගත කරන යමක් කළ යුතුද? අත්‍යවම තියෙන යමක් නොකර සිටීමයි තියෙන්නේ. ආන ඒ දේ කරන තැනපත් වුණා නම් ඒ යෝග ආචර තියෙනවා මේ ධර්මතාවයෙන් මාව අයින් කරන්න පුළුවන් බාහිර කිසිම බලවේගයක් නැහැ. ඕනම සිද්ධියක් ඕන කෙනෙකුට අවසන්න්න පුළුවන් මගේ යුතුයකම තමයි ඒක නිවෙන තැනට, නිවිච්ච තැනටපත් කරන්නේ කියලා ගියාන් පස්සේ ඒ පුද්ගලයා සාමාන්‍යයෙන් මේ වාහනයක දෙන shock absorberයක් වඩපත් වෙනවා. මේ ශිරු දිනාටම shock absorberයක් වඩපත් වෙන්න ලැබීවා කියලා ප්‍රාර්ථනායි ධර්මදේශනා මෙතන නැත කරන ශිරු දිනාටම තෙරුවන් සරණයි.